කතමේච භික්ඛවේ සංඛාරේ චෛමේ භික්ඛවේ සංඛාරේ රූප සංචේතනා ශබ්ද සංචේතනා ඝාන සංචේතනා රස සංචේතනා කාය සංචේතනා මනෝ සංචේතනාති ගෞරවනීය ස්වාමීන් වහන්සේ යන්නේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි භාවනා වැඩමුළුවේ 6 වෙනි දවසටයි මේ සපමිලා තියෙන්නේ. මේ පැය ධර්ම දේශනා සඳහා වෙන් කරගත්ත පැය. ඒ නිසා අපි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම යෝජනා කරගත්ත නැත්නම් සම්මත කරගත්ත විදිහට ඒ සත්ත්‍ඨාන කියන වටිනා සරුවත් දේශනාවේ දේශනාව අනුව සත්ත්‍ඨාන සූත්‍රය අනුව පවත්වාගෙන ලබන ධර්ම දේශනා මාලාවේ 6 වෙනි දවසටයි 6 වෙනි දේශනාවට. මේ සත්ත්‍ථාන සූත්‍රයේදී සර්වජන් වහන්සේ මේ යෝගාවචරයේකට නැත්තම් සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ පුද්ගලයෙකුට පංචස්කන්ධය දිහා බැලිය හැකි බැලිය යුතු බැලුවොත් ආනිසංසදායක ක්‍රම හතක් අත්‍යස්ථානියක් ගෙනහැර පානවා ඒක නිසා සත්තඨාන කුසලෝ භික්ඛවේ මේ ධම්ම විනේ කේවලී උචිතවා උත්තම පුරිෂෝති කියලයි සර්වඥාන්සේ මේ දේශනාවට ආරම්භය ලබා මේ සත්තඨානීය දෙකට කඩලා ගත්තොත් පළවෙනි හතර වැටෙන්නේ චතුරාර්ය සත්‍යයට චතුරාර්ය සත්‍ය විස්තර කියන වචන ටිකක් රූපස්කන්ධේ නම් රූපස්කන්ධේ රූපස්කන්ධේ සමුදය රූපස්කන්ධේ නිරෝධේ සා රූපස්කන්ධ නිරෝධගාමිනී පටිපදා ඉතින් අබ අද අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය කිවන් කරලා ඊගාවට තියෙන මේ සංස්කාරස්කන්ධය ගැන එතන සංස්කාරස්කන්ධය පිළිබඳව සත්‍යඥානිය ගත්තොත් සංස්කාරස්කන්ධය සංස්කාරස්කන්ධය වශයෙන් පළවෙනි ස්ථානයේ දෙක තමයි සංස්කාරයන්ගේ හට ගැනීම නැත්තම් සමුදය. තුන තමයි සංස්කාරයන්ගේ නිරෝධය. හතර තමයි සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය. ඊගාවට සංස්කාරයන්ගේ ආස්වාදය, සංස්කාරයන්ගේ ආදීනව සහ සංස්කාරයන්ගේ නිසාරය. ඉතින් මේලා සංස්කාර කියන්නේ මොකද්ද කියන එක තමයි මේ සත්අට්ඨාණයෙන් පළවෙනි එක තමයි අපි මේ දේශනාව තුළ ඉදිරිපත් කරගත්ත උද්දෘත කරගත්ත පාලි කොටසේ සඳහන් වෙන්නේ ඛතමේ භික්ඛවේ සංඛාරේ චෛමේ භික්ඛවේ සංඛාරේ මේ සත්අට්ඨාණයේ පළවෙනි එක සංස්කාර කියලා මේ සූත්‍රයේ පසුබිමට සාපේක්ෂව මොකද්ද අර්ථය කියලා සර්වඥාන්සේ විසින්මයේ කත්තු කම්මිතා ප්‍රශ්නයක් නගලා සර්වඥන් වහන්සේම උත්තර දෙනවා මේ හය ආකාර වූ සංස්කාර තමයි මෙතන ගන්නේ රූප සංචේතන සද්ද සංචේතන ඝාන සංචේතන ආදි වශයෙන් මේ සංචේතන 6. ඒ නිසා මෙතන සංඛාර කියන එක චේතනා කියන වචනයට සංචේතනා කියන වචනයට සමානාර්ථ පදයක් ගන්නවා. විශේෂයෙන්ම බෞද්ධ ආගම බුද්ධ ධර්මේ නැත්තම් බුද්ධ ආගමේ නැත්තම් මේ ਸਰවචනාංශයේ ශ්‍රීමුක පාඨ අපි කියන මේ ත්‍රිපිටකය නැත්තම් පෙළ ඉංග්‍රීසි භාෂාවට දාන්න ගියාම සමහර වචන උගාක්ම අමාරුයි අචන අමාරු වචන වලින් ප්‍රධාන වචනයක් වෙනා මේ සංඛාර කියන වචනේ. ඒ මොකද හේතුව ඉංග්‍රීසි භාෂාව ආස්තික භාෂාවක් පාලි වගේ නාස්තික නැස්චාර්ත්‍ය දානමන දේවල් කියන අමාරු භාෂාවක් ඒක නිසා ඍජු පරිවර්තනයක් අමාරු වෙලා තියෙනවා. ඊටත් අමතරව ඒක පිළිබඳව අදහස් දක්වන සිංහලෙන් ඉංග්‍රීසි පොත් තියෙන අපේ උගතුන් සඳහන් කරලා තිනවා සංස්කාර කියන පදයටම අර්ථඡාය රාශියක් ත්‍රිපිටකේ සඳහන්. ඉතින් මෑත කාලයේදී මට ගොඩක්ම උදා වුණේ අපේ කටුකුරුද ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ ඒ දේශනාවලියේදී උන්වහන්සේ විශේෂයක් ගන්නවා මේ සංඛාර කියන පදය ඒ ඒ අර්ථය ඒ ඒ පසුබිමට සාපේක්ෂව විස්තර කර දීමේදී මට ඇත්තටම මතකයි මං ගියේ වශයෙන් නිසර්මාට ඉස්සල්ලාම අඩිය තිබ්බ දවසේ විඥානාරාම කියන නම තමයි ආකර්ෂණය වුණේ නමුත් ඒ ඥානරාම ස්වාමීන් වහන්සේ දැක බලා ගන්නවා කියන එක මේ ලෝකේ මං වගේ අමු අමු ගිහියෙකුට කරන්න බැරි වෙයි කියන එක තමයි මායේ නිස්සාරණට යන කම් තිබුණ අදහස. ඒ නිසා අපි පෙරකදෝරුවෙක් වශයෙන් ගත්තේ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ පොත් වගේක්ම නිස්සාරණ මේ නිල්ලමිදට අසුරු කළා. ඉතින් මම හිතාන්නේ සුදු හාමුදුර කෙනෙක් කියලා. මොකද මේ පොත් ඔක්කොම ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන උද්දේකටවත් තේරෙන්නේ නැති ඉංග්‍රීසියක් තිබුණේ. මට කොහොමඩක්වත් තේරෙන්නේ. ඉතින් ඒ නිසා යනකොට අඳුරන වතුර දෙන්නෙක් එක ගිය නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. යන වෙලාවේදී අඳුනේ පිටින් අංශකඩයක් දාගෙන බාල්දිය දෙකක් අත්කට අතට අරගෙන ඔය 18 කුටි ළඟ ඉඳලා 20 කුටියට නගිනවා මේ ශාංශ මම හිතුවා මෙයා ඒ කුටිය වැඩ කරන කෙනෙක් කර වෙන්න ඇති සුදු ආම්දුරු බොහොම ලස්සනට ඇති කියලා. ගිහින් බලනකොට ඇන්ගේ වාඩි වෙලා අර මහසුදු දෙන්නකෝ එන්න ඇතුළට කියලා වාඩිලා දැන් කතාව පටන් ගත්තා. පටන් අර ගන්නකොට දැන් අපි තුන් දෙනාම අලුත් නිසා අපි මාතුකාවක් වශයෙන් සංස්කාර කියන පදේ ගමු කිව්වා. කියලා පැයක් විතර යනකම් විස්තර කරුවා මට දැන් තාම සැකයි මේ සංස්කාර වටගෙන කෝකවටත් මේ ඥානන්ද කියන්නේ කවුද කියලාවත් මට තාම වැටහිලා තිබුණේ නැහැ. අන්තිමට තමයි දැනගත්තේ මේ ස්වාමීන් වහන්සේ තමයි ඥානන්ද ස්වාමීන් කියලා. ඒකට පැය දෙකමාර විතර වෙලා තිබුණා. ඊට පස්සේ අපි යමුද ලොකු ස්වාමීන් වහන්සේ බලන්න කියලා. ඉතින් ඒක නිකන් ලොකුම ලොකු ආශිර්වාදයක් වුණා මේ එක ගමනින්ම ඒ ශාස්ත්‍රය බලන්න හම්බෙච්චි. ඉතින් ඇත්තටම එදා ඥානানন্দ ශාස්ත්‍රය මට මොකක් සංස්කාර කියලා ඉගෙනුවාද කියලා මට එච්චර මතක නැහැ. සීලාරේ කුතුහලයේ සහ කෝඩු ගතිය නිසා. නමුත් ඉතින් ඊට පස්සේ අර නිවන නිවීම දේශනා කරනකොට ඒ වගේම අනිකුත් වැඩවලදී ගොඩාක් මට ආධාර උපකාර වුණා. මොකද ඒ ස්වාමීන් වහන්සේ සම ස්වාමීන් වහන්සේ නමක් මම හිතන්නේ මේ චිත්තක්ෂණේ ලෝකේ ඉන්නවා කියලා. ඒ තරමටම මේ මාතෘකාව පිළිබඳ හොඳ මූලධර්ම වශයෙන් ඒ වගේම අත්දැකීම් වශයෙන් සිංහල භාෂාවේ වචන පෙළ හැසිරීම වශයෙන් ඉංග්‍රීසි භාෂාවේ හැසිර වචන හැසිරීම වශයෙන් කවුරක්වත් කිට්ටු බලන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ කොටස් තමයි මම මේ පැයේදී බොහෝ විට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මගේ යම් කිසි අඩුපාඩුවක් කරන එක මැකෙන්න තරමට ඒ ශාස්ත්‍රීය පොත්පත් මුද්‍රණය වෙලා තියෙනවා. ඉතින් කෙසේ නමුත් මේ සංස්කාර කියන පදය බොහෝම අර්ථ ඡායා සහිත අතුපත විහිදී ගිය වචනයක් බවයි සඳහන් කරන්න තියෙන්නේ. දැන් මේ සත්අට්ඨාන සූත්‍රයේදී ඒක සඳහන් කරන්නේ චේතනා කියන වචනේ. අපිට ඒක චේතනාව කියලා කියන්නේ චෛතසිකයක්. මේක මෙන්න මේ විදියටයි අටුවාව තෝරන්නේ. අටුවාචාරින් වහන්සේලාගේ යුගයේ වෙනකොට මේ චෛතසික ප්‍රමාණ සීමා කරලා ඔක්කොම 52යි කියන එක සම්මත වෙලා තියෙනවා තේරවාදී අපි දැන් පිළිගන්න සම්මතය. සම්මුතිය. අන්නේ චෛතසික 52කින් වේදනා චෛතසිකයත් සංඥා චෛතසිකයත් කරච්චා මිතුරු චෛතසික 50ම වැටෙන්නේ සංස්කාර කියන ස්කන්ධයටයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියවම රූප රූපස්කන්ධයට වැටෙනවා. වේදනා සංඥා සංඛාර කියනක චෛතසික වලට වැටෙනවා විඥානේ හිත වශයෙන් වැටෙනවා. එතකොට මේ චෛතසික බෙදිලා යන්නේ වේදනා චෛතසික වේදනා ස්කන්ධය වෙනවා. සංඥා චෛතසික සංඥා ස්කන්ධය වෙන. ඒතර 52ම සංඛාර කියන එකටයි වැටෙන්නේ. මේ 52කින් මේක නිකන් හරියට කියනවා නම් ළමයි 50 දෙනෙක් ඉන්න පන්තියක් වගේ පන්තියේ මොනිටර් වගේ ඉන්නේ චේතනාව තමයි. ඒක නිසා මේ පසුබිමේදී සංඛාර කියලා කියන්නේ චේතනා කියන එකයි යෙදිලා තියෙන්නේ. මේකටම වෙනස් තත්ත්ව රාශියක් තියෙන බව මාළු කලින් සඳහන් කරා ඒ අනුව සකස් කිරීම අරැඳීම් සංස්කරණය කිරීම මෙන්න මේ වගේ අතරාශයක් තියෙන සංස්කාර කියන පදේ. ඒක අය මිත්‍රගරදී පාස්කේ දවසලා අපි කරපු ඒ කජ්ජනීය සූත්‍රයේදී සංකරෝති අபிසංකරෝති इति සංඛාරෝ කියන පදයක් බුදුහාමුදුරේ දේශනා කරනවා. සකස් කරයි අபிසංස්කරණය කරයි ඒ නිසා සංස්කාර නමයි. මොනවා සංස්කරණය කරන්නේ? රූප රූපත්තාය අபிසංකරෝති සංකරෝති අபிසංකරෝති වේදනා වේදනත්තාය සංකරෝති අபிසංකරෝති සංඥා සංඤත්තාය සංකරෝති අபிසංකරෝති සංඛාරා සංඛාරත්තාය සංකරෝති අபிසංකරෝති විඥාන විඥානත් ආය සංකරෝති අපි සංකරෝති කියලා මේ රූප වේදනා සංඥා සංකාර එක එකක් සල්ලම් කරන්නේ ඒවට ඔටුනුපල අඳන්නේ ඒවා ඒ බවට පත් කරන් රූපේ රූපාර්ථයට පත් කරන්නේ සංස්කාර වලින් තමයි. ඉතින් මේක හරීම තේරුම් ගන්න අමාරු গুপ্ত වූ මායාවී ප්‍රකාශනයක්. මොකද අපි හිතන්නේ රූප කියන එක ලෝකේ තියෙනවා අපි බලනවා ඒක. නමුත් රූපේ රූපයක් වඩපත් කරන්නේ මගේ සංස්කාර විසින්. වේදනාව වේදනාවක් බවටපත් කරන්නේ නැත්තම් සකස් කරගෙනයි මම විඳින්නේ. වේදනාවක් නබවට සංස්කරණයක් කරගෙනයි මම විඳින්නේ. ඒ සංඥාව සංඥාවට සංස්කරණය කරගෙනයි මම හඳුනන්නේ. සංස්ක සංඥා වශයෙන් වෙනම දෙයක් ලෝකේ නැහැ. විශේෂයෙන්ම සංස්කාර බව සංස්කාර කරගන්නේ සංස්කාර වලින්මයි. හිත හිතක් වඩපත් කරන්නේ සංස්කාර විසින්මයි. ඒ නිසා ඒ ඒ චිත්තක්ෂණය තමයි මට රූප පහළ වෙන්නේ මගේ සංස්කාර අනුව. ඒ ඒ චිත්තක්ෂණය තමයි වේදනා පහළ වෙන්නේ, සංඥා පහළ වෙන්නේ, සංස්කාර පහළ වෙන්නේ, විඥාන පහළ වෙන්නේ. කිසිම දෙයක් අල්ලතෝ පහළ වෙන්නේත් නැහැ. සංස්කරණය සංස්කාර කියන චෛතසිකෙන්තරෝ මේ වගේ පැවැත්මකුත් නැහැ. නමුත් අපිට සාමාන්‍ය ලෝක දිගට පවතින රූප වර්ගයක් පේනවා. දිගට පවතින වේදනා වර්ගයක් පේනවා. දිගට පවතින හඳුනා ගැනීම වර්ගයක් පේනවා. සංස්කරණය කිරීම අපි අර ඇඳීම් සකස් කිරීම ගොඩනැගීම් ප්‍රතිසංස්කරණය කිරීම රාශියක් කරනවා විඥානය කියලා හිතක් පවතිනවා කියලා අපිට පේනවා මේ ලනු පහකින් යදපු තේඩාවක් වගේ මේ පංචස්කන්ධය දුවන නමුත් සංස්කාර ගැන ඉගෙන ගන්නකොට සිද්ධ වෙනවා මේවල ඒ ඒ චිත්තක්ෂණයේ ක්ෂණබංගුරව පහළ වෙමින් තියෙන බවට මායා කරනවා මිස මේකේ පුස්සක් මිස මේකේ ඇති දෙයක් නැහැ හරියට මිරිඟුවක් වගේ සංස්කාරණ කතා කරන්නේ ඇත්තටම කේසල් කතාවක් වගේ. කේල් ගඳ පතුරු ගහලා බලනකොට ඒ ගන්න මොනම හර පද්ධතියක්වත් නැහැ. හැබැයි වැළුව බැලමට හොද්දට සූත කළාගත්තු කොටයක් වගේ හොඳ ආයුධයක් ආයුධයකට මිටක් ගන්න නැත්නම් උපකරණයක් හදන්න වහලයකට ගන්න හොඳ ලීයක් වගේ තමයි පේන්නේ. මොකද පතුරු ගහලා බලනකොට නිකන් කේල් කඳක් විතරයි. ඉතින් මේ භාවනා කරනකොට මේ පංචවෝකාර භවික සත්වයක් වෙන මිනිස්සයා යෝගාවචරයා මේ සංස්කාර වල තියෙන මේ ක්ෂණ බංගුර භාවය සංස්කාර මේනකට නිර්මාණශීලීත්වය සංස්කාර කරන මේ මවාපෑම සංස්කාර කරන මේ මායම ලීලාව අවබෝධ කරනවා කියන එක කෙටියෙන් සඳහන් කරන්නේ ගඟ දිගේ ඉහළට පීනන පිනිල්ලක් කියලා. ඒ මොකද රූපය රූපත්ථය පිණිස නොවුනොත් රූප කියන්නේ ශූන්‍ය වස්තුවක් අපිට අදාළ නැති දෙයක්. වේදනා වේදනාත්ථය පිණිස නොවුනොත් අල්ලපු gedara මනුෂ්‍යගේ වේදනාව වගේ අපිට ඒක අදාළ වෙන්නේ. අදාළ වුණාට පස්සේ තමයි අපිට වේදනාව පහළ වෙන්නේ. සංඥා සංඥා වුණාට පස්සේ තමයි අපිව හැඟුම් දනවන්නේ. සංස්කාර සංස්කාර රත්ත්‍ර ගියාට පස්සේ තමයි අපිට කර්ම රැස් වෙන්නේ. විඥාන විඥානාර්ථය ගියාට පස්සේ තමයි මේ මේ මම ඉන්නවා මගේ වෙනවා මේක අර වය මේ වය වෙන් කරලා පෘ탁 පෘ탁 කියන පෘ탁 යන භාවයේ පහළ වෙන්නේ විඥාන ස්කන්ධයේ පහළ වීමත් එක්ක. නමුත් එහෙම පහළ වෙලා දිගට පවතින දෙයක් මේකේ නෑ. ඒකට කියනවා අනිච්ච සංඥාව කියලා. නමුත් පු탁ජනයට මේක පවතිනවා වාගේ පේනවා. ඒකට කියනවා නිච්ච සංඥාව කියලා. ඉතින් නිසා මේ සංස්කාර සංස්කාරාර්ථයේ පිනිස නැත්නම් රූපාර්ථයේ පිනිස වේදනාර්ථයේ පිනිස සංඥාර්ථයේ පිනිස සංස්කාරාර්ථයේ විඥානාර්ථයේ පිනිස වැඩ කරන හැටි බුදු කෙනෙක් ඉදිරිපත් වෙලා ඒක අපිට උපකල්පනයක් වශයෙන් ඉදිරිපත් කරාට පස්සේ යෝගාවචරය කරන්නේ බුදුමනේ සාර්ථක මේ සාක්ෂාත් කරනවා නැත්නම් ඔප්පු කර දැක්වීමයි. පෘථග්ජනය කරන්නේ ඒක බොරු කර දැක්වීමයි. ඔය කිව්වට රූප තියෙනවා රූපේ සැප විඳින්න පුළුවන්. ඔය කිව්වට වෙනම කඩෙන් ගන්න පුළුවන් සැප වේදනා જાති තියෙනවා ඒ නිසා සැප විඳින්න පුළුවන්. ඒ නිසා හරි හැටියට අඳුනා ගත්තොත් දේවල් පාලනය කර ගන්න පුළුවන්. හොඳ හැටියට සකස් කරොත් ලස්සනට සංස්කරණය කරොත් හැදුවොත් කරගත්තොත් ඒක ලොකු නිර්මාණශීලීත්වයක් ඒක ප්‍රගතිශීලීත්වයක් ඒක බොහෝම ජීවිතයේ සාමාන්‍ය ලෝකයා ඉදිරියට ගෙනියන දෙයක්. විඥානයේ තියෙනා වූ ඒ දේවල් වෙන්කොට හඳුනා ගැනීම නැත්තම් අපිට පැවැත්මක් නැහැ. අපිට රස විඳනයක් නැහැ කියලා අපි මේ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඥාන සෑම දෙයක්ම අභිෂේක කරලා ඒව මගේ කරගෙන ඒවා දිගට පැවැත්වීම සඳහා ප්‍රයත්නක තමයි ජීවිතය කියන්නේ. ඉතින් අර රූප සංචේතන, වේදනා, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, එහෙම නැත්නම් මනෝ සංචේතන කියන මේ හයින් එකවරකට වැඩ කරන්නේ එකයි. හැබැයි බැලු බැලමට තියෙන පේන්න තියෙන්නේ අපි හැම දෙයක්ම චේතනා කරනවා වගේ. ඉතින් ඒ නිසා අපි ඇසුත් අරගෙන කනුත් වලට සද්ධාහමින් නාසයත් ගඳ බලමින් දිවෙත් රස බලමින් කයේ පහසත් වෙනමින් කල්පනා කරමින් හිටියොත් අපිට කවදාකවත් මේ එකක්වත් අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. අර දොඩම් කොට බදාගත්තා වගේ එකක්වත් අහු වෙන්නේ. ඒ නිසා සර්වචන් වහන්සේ එකකට හිත යොදලා ඒ කයේ තියෙන පොට්ටබ්බේ සම්බන්ධව සංචේතනාවට හිත යොදවලා ඒ මත සතිය පිහිටවලා ඒ මත සමාධිය ඇති කරගෙන ඊට පස්සේ ඒ කායानुපසන දිගේ යද්දී අනිකුත් වේදනා කයෙම ඇති වෙනව අනිකුත් වේදනා ඒ වගේම ශබ්ද ඇහිම්, රූප බැලීම්, ගන්ධ රස දැනීම ආදී වගේ දේවල්ට හිමීට හිමීට හිමීට අර ඇති කර ගන්නාලද සත්‍ය සමාධිය තුලින් විවිධාංගීකරණයක් විස්තර කිරීමක් තමයි යෝග ජීවිතයේදී පරියන්කේ ඉඳලා නැගිටලා සක්මන්ට යනකොට සිද්ධ වෙන්නේ සක්මනේ ඉඳලා ඉදිරියට වැඩ කරනකොට සිද්ධ වෙන්නේ ඉතින් ඒක නිසා මේ සංඛාර කියන පදයේ සම්බන්ධ කරගෙන යෝග ජීවිතය විස්තර කරන්න ගත්තොත් කිච්චුම වටිනාම හොඳම ආදර්ශය වන්නේ වෙන්නේ ඒ ආනාපාන සති සූත්‍රය. ඒ මොකද ආනාපාන සති සූත්‍රයේ සර්වඥ භාෂිතයක් සර්වඥ භාෂිතම දේශනා කරන මේකේ පළවෙනි චතුස්කේ කායනුපස්සනාවට වැටෙනවා. ජීවනි චතුස්කය වේදනානුපස්සනාවට වැටෙනවා. තුන්වෙනි චතුස්කය චිත්තානුපස්සනාවට වැටෙනවා. අවසාන චතුස්කේ ධම්මානුපස්සනාවට වැටෙනවා. ඉතින් පළවෙනි චතුස්කයේ තියෙන්නේ ඉද බික්කවේ බික්කු අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිශීදසි පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝව පස්සස ඒ සංස්කාරයන්ගේ මේ ගොජ දමන ගතිය විචල්්‍ය සාධක හයක් එකවර වැඩ කරන ගතිය අයම අයම දිගට පවතිනවා කියන මෝහයේ ඉන්න මිනිසයාට ඒ සංකරතාවයෙන් සංකීර්ණතාවයෙන් වෙන් කරලා එක රැහනක් එක පටක් බේරගෙන ඒ පට දිගේ සත්‍ය සමාධිය ඇති කරන සංස්කාර ආවෝද කර ගැනීම සඳහා හොඳම දක්ෂම ලේසිම පහසුම ආරම්භක තන වශයෙන් ਸਰවත්‍යලෙස දකින්න රූපස්කන්ධයයි කායන පස්සනාවයි. ඒක අර කලිමුත් දාස්කම මතක් කරා වගේ අපේ සිංහල ඕඩිය අකුරු 52ක් තියෙනවා. අපි නැකතට දරුවට ආයන්න කියවුවට වැලිපිල්ල ලියලා දරුවට පුරුදු වෙනකොට ලේසි තනින් තමයි පටන් ගන්න රයන්නයි ටයන්නයි තමයි ඉස්සල්ලාම කියලා වෙන්නේ. රයන් රාජිනවට වැඩිය රයන්න සද්දෙත් ළමයට තේරෙනවා. රයන්න දකුණු දක්ෂිණ ආවර්තෝ අත කරකෝණ එකයි තියෙන්නේ. ටයන් කියන්නේ වාම ආවර්තෝ අත කරකෝණ එකයි තියෙන්නේ. එතකොට රාට කියලා හොඳ අකුරු දෙකකුත් තියෙනවා රූප දෙකකුත් හම් වෙනවා තේරුමකුත් තියෙනවා. ඔතෙන් තමයි පටන් ගන්න. ඒ වගේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ හයෙන් මේ රූපස්කන්ධය නැත්තම් රූප සංචේතනාව එහෙම නැත්තම් කායानुපස්සනාව තමයි ඉස්සර වෙන්නේ. ඒකයි මේ අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශුන්‍යාකාරගත වෙන්නේ. කියන්නේ අරණ්‍යයකට ගියාම එච්චර විවිධාකාර වූ රූප නැහැ. ඒ පුරංගනාව නැහැ. ඒ වගේම පුරුෂයෝ පුර පුරුෂයෝ නැහැ. තියෙන්නේ ගස් ගන්න. ඉවදියා බැලුවට කාදාකත් කාම දනවන හැඟීම ඇති කරන්නේ නැහැ. ඒක නිසා අරණ්‍යයට යන්න ඉගෙන ගන්න රූප පිළිබඳව පොඩි හේ බාහන ගතියක් ඇති කරා. ඒකම සද්ද තියෙන්නේ සත්තුන්ගේ සද්ද, දියැලක් වටන සද්දයක්, කුළුගේ සද්දයක් ඇර ඒ සංഭാෂණ සද්ද නැහැ. එහෙම නැත්නම් මේ සංගීත සංදර්ශන නැහැ. ඊගාට ගන්ධ රස දෙකේ කැලේ ගියාට පස්සේ කුප්පණ කුයිතන ගති නැහැ. ඊට පස්සේ ගිහිල්ලා කැලේ ඉන්නකොටත් අපිට ඉරියව් හතරක් පවත් ගන්න පුළුවන්. ඒකේ සර්වචනාංශේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දේශනා දේශනා කරනවා. මොකද ඉඳගෙන ඉරියව්වට චේතන අවශ්‍ය නැති නිසා. සක්මන් කරන චේතන අවශ්‍යයි. හිටගෙන ඉන්න චේතනාවක් අවශ්‍යයි. නිදානින් එකත් හොඳයි. නමුත් නින්දට බර වැඩි නිසා ඉඳගෙන ඉන්න ඉරියව්ව දෙනවා. උජු කායම් පනිදාය. ඊට පස්සේ සතිය ඉස්සරහට තියාගෙන අචේතනිකව පහළ වෙන්නා වූ හුස්මට හිතියොතන. සතෝ වාස සති සතෝ පාස සති. ආස්වාසිය ආස්වාසියයි ප්‍රස්වාසිය ප්‍රස්වාසියයි ඒ වෙන් වෙන් වශයෙන් දකින්න. ඊට පස්සේ දීර්ඝ ආස්වාසිය සහ දීර්ඝ ප්‍රස්වාසිය කෙටි ආස්වාස සහ කෙටි ප්‍රස්වාස වලටපත් වෙන බව ਸਰවචත්තේ සදාන් කරනවා. හැබැයි මේ කියන්නේ සියල්ලෙන් සියල්ලංග සම්පූර්ණච යෝගාවචරේකට වෙන වැඩක්. හැම කෙනාටම ගිය ගාම මේ දීර්ඝ ආස්වාස ප්‍රස්වාසයේ කෙටි ආස්වාස ප්‍රස්වාසයක් වඩපත් වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට කැලීකට ගියත් নানা ආකාර රූප නැත්තම් ඇහැට රූප පෙනීම නැත්තම් හිතට රූප පෙන්නලා හෝ කලබල එනවා. අරණිය වගේ කුප්පණ ඉදතර සද්ද නැති වුණාට තියෙන මොන සද්දයක් හෝ එන්න කරදර කරන්න ඉඩ තියෙනවා. එහෙනම් අතීත නාගත හිතවිලි වලින් බාධා වෙන්න තියෙන අපි මේ වෙලාවේදී මේ සංඛාර ගැන කතා කරන්නේ. ඒ නිසා අපි එතෙන්ට යන්න ඕන නිසා අපි හිතනවා මේ යෝගාචර දීර්ඝ හුස්ම කෙටි හුස්මක් වඩපත් වෙන තරම් පුහුණු කෙනෙක් කියලා හිතමු. නැත්නම් ඒක ඒ බව හරි බව දාන්න ලෑස්තිලා යන යෝගාචරය. ඊට පස්සේ උගා කෙටි උනායි කියලා කියන්නේ මූණට මූණ දාලා හුස්ම හිටියා. එහෙම නැත්නම් හුස්ම නතු කරගත්තා, ආණ්ඩු කරගත්තා, කීකරු කරගත්තා, ආම්බාක් කරගත්තා කියන එකනේ. ආන්නේම කෙරුවට පස්සේ කියනවා හුස්මේ මූල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි බලන්න කියලා. ඒක අපි මෙතෙක් කරගෙන ආපු මේ විග්‍රහය හැටියට බලනවා නම් හුස්ම ඇති වෙන්නකොටම අප්‍රමාදීව පමනෝවි ලාවට පටන් ගන්න තැන දැකීමට අපි කියනවා මුල දකින්න. ඊට පස්සේ ඒක හොඳටම નાස්පුඩු කරවාගෙන යන වෙලාවක වෙනවා මෑත කියලා. ඊට පස්සේ ඒක ගෙවම් කරගෙන යන චිත්තක්ෂණේ ගෙවිගෙන යන වෙලාවක කියනවා අග කියලා. එතකොට අර හුස්මට මූණට මූණ දාලා භාවනා හිත හිටියට පස්සේ දීර්ඝ වශයෙන් තිබිච්ච හුස්ම කෙටි උනායි කියලා කියන්නේ දැන් ආනාපානේ මූණට මූණ දාලා මූල කර්මස්ථාන. ඒකේ මුල මැදක බලනකොට ඒක ਸਰවඥ දේශනා තියෙන්නේ සබ්බ කාය පරිසංවේදී අසසිසාමිති සික්කති. සබ්බ කාය පරිසංවේදී පස්සසිසාමිති සික්කති. මේ ආශ්වාස ප්‍රශ්වාස මුලුල්ලම ආශ්වාස ප්‍රශ්වාස මුළු කයම මුල පටන් ගන්නකොට හට ගන්නකොටම ඒක දැනගෙන දැක ගන්න අසුලෝ ඉඳලා ඒක දිගේම කොරෝසු වෙලා ගිහලා නැති වෙනකම්ම දකින ප්‍රශ්වාසයේ සම්පකාය පරිසංවේදීව කරන මේක කරන්න බෑ ඔය හිතවිලි වේදනා ශබ්ද බාධා කරන්නේ ගොරෝසු හුස්ම දකින්න වෙලාවදී කෙරෙන්නේ නැහැ. හිතෙන්නේ නම් ගොරෝසු හුස්ම වෙලාවේදී මුලමඳාකට අයින්ක ලේසි කියලා. නමුත් මේ ਸਰවචනාංශේ දේශනා කරන ක්‍රමේ නොබෝ කලකින් යෝගාවචරය තේරුම් ගනීවි. පටන් ගන්නකොටම හුස්ම මුලමඳා බලන්න බෑ. ඉස්සර තියෙන හුස්ම යාලු කරගන්න. හාද කරගන්න. කීකර කරගන්න. ආම්බා කරගන්න. මේචල් කරගන්න. ආණ්ඩු මට්ටු කරගන්න. මට්ටු කරගන්නකොටම එයා කීකර වෙන්න පටන් ගන්නවා. කීකර වීමේ ලක්ෂණයක් තමයි කෙටි හුස්මක් වාටපත් වෙන්නේ. කෙටි හුස්මේට උනාට පස්සේ තමයි යෝගාවචරයට හුස්මේ පැත්ත මේ පැත්ත බල පෙරලා පෙරලා ඒක පරිශෙන්ට ලක් කරන්න පුළුවන්. ඒක තමයි තබ්බ කාය පරිසංවේදී කියන්නේ. මෙන්න මෙතන ගියාට පස්සේ ඔන්න සංස්කාර ගැන සරුවෙන් සඳහන් කරනවා. පස්සම් භයං කාය සංඛාරං අසදිස්සාමි इति සික්කති. කාය සංඛාර කියලා කියන්නේ ආස්වාස් ප්‍රස්වාස දෙකට කියන එක අපි උද්දුත කරගන්නවා චුල්ල වේදාල සූත්‍රයේදී ඒ ධම්ම දින තෙරින්නාසගේ විග්‍රහය අනුව. පස්සම් බයං කාය සංකාරං කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස සංස්කාරයෝ කාය සංස්කාරයෝ සංසිද්ධෝමින් සංසිද්ධෝමින් හුස්ම ගන්න කියන්නේ. මෙතන කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියනකොට සංස්කාර පදයට චේතනා කියන අදහස් දෙන්නෙත් නැහැ. සකස් කිරීම අරැඳීම් ප්‍රතිසංස්කරණ අදහසක් දෙන්නෙත් නැහැ. කය පැවැත්වීමට අවශ්‍ය කරන අඩුම සංස්කාර ප්‍රදේශ වගේ තමයි අදුම යදවම අදුම චේතනාව තමයි හුස්ම. හුස්ම වැටුණාට පස්සේ තමයි පණ තියුනේ තියනවා කියලා කියන්නේ ඊට පස්සේ තමයි මනුෂ්‍යයාගේ ඊතුරු අංගපසංග ගැන අපිට හොයන්න වෙන්නේ. ඒ නිසා සංස්කාර වලින් කායේ සංස්කාර වල අඩුම ලංසුව අඩුම චේතනාව අඩුම ලංසුව තමයි හුස්ම දෙක හුස්ම ටික. ඒ හුස්ම ටික සංසිඳුමින් සංසිඳෙමින් හුස්ම ගන්න කියනවා. නැත්තම් හික්මෙන්නේ කියලා කියනවා. පස්සම්බයං කාය සංඛාර. මෙන්න මේක අපි රූප ගැන, වේදනා ගැන, සංඥා ගැන කතා කරද්දී මේක ටිකක් අපි අවධාරණය කරගත්තා, ඉස්මතු කරගත්තා. ආන්නේ මේ යනකොට යනකොට මේ යෝගාවචරයට අඩුගානේ වැටෙහි අර ගොරෝසු හුස්ම වගේ නෙවෙයි සියුම් හුස්ම වගේ නෙවෙයි ඊටත් වඩා අතිසූක්ෂම හුස්මට යනකොට වැඩි එළවලා අඹලා පිටිපස්සෙන් ලුහු බැඳලා යන්නත් බෑ. ගියත් ඒ නිකන් වතුර පිරිසිදු වතුර එකක් කැළඹුණා වගේ කැළඹිලක් වෙනවා. ඊටාත්ම කන් දෙනගින වාහනේ ගියරක මාරු කරනවා වගේ අවශ්‍ය ප්‍රමාණයට ඒකට ශක්තිය යොදවලා අවශ්‍ය ප්‍රමාණයට ඒකට සතිය යොදවලා මේ සමාධිය කඩා නොගෙන මේ හිත සංසිද්ධි ආස්වාසේ සංසිද්ධි කය සංසිද්ධි කොහොමද චේතනාව පවත්වන්න ඕන කියන එක. කොහොමද භාවනාව පවත්තන්න ඕන කියන එක කඹේ ඇවිදිනා වගේ වැඩක්. අන්න ඒ එකලස ඒ කරන සමතුලිතතාවය මොන්නම තාලකින්වත් අප්පගෙන් පුතාට දෙන්නත් බෑ අම්මගෙන් දරුවට දෙන්නත් බෑ ගුරුවරට ශිෂ්‍යයාට දෙන්නත් බෑ බුදුහාමුදුරණ තමන්ගේ කෞරස පුත්‍රයා වෙන රාහුල කුමාරට දෙන්නත් බෑ. ඒක හරියටම මෙනේ මේ සංවරයක් ඇතන තියෙන්නේ හරියට මේ ආස්වාද ප්‍රසවාසයේ සංසිද්ධි සංසිද්ධි නින්දට වටගන්නෙත් නැතුව ශක පහල කරන්නෙත් නැතුව ආයාසයෙන් හුස්ම ගන්නෙත් නැතුව ඇද්ද කරලා බලන්නෙත් නැතුව ඒක දිගේම චේතනාවක් පවත්තන්න නම් ඒකට කියනවා කාය සංචේතන නැත්නම් පොට්ටබ්බ සංචේතන කියලා. අන්නේ සංචේතනාව මොන්නම විශේෂකින්වත් මේ ලෝකේ උගන්වන්නේ හැම වෙලාවෙදීම ලෝක විශ්ේ ලෝකායත විශ්ේ කියලා කියන්නේ බාහිරට හිතාදී. මෙතනදී ਸਰවචන්නාංශයේ බාහිරට හිතාදී හොඳ ඥානවන්තයෝ තෝරලා හොඳ පිඤ්ඤත්තෝ තෝරලා යත්තන් කියනවා හරියටම චිත්‍රයක් හදනකොට චිත්‍රයේ සම්පූර්ණ හිත යොදා කරන චිත්‍ර ශිල්පියෙක් වගේ ගානක් හදනකොට ගානට හිත යොදාගෙන කටයුතු කරන ගණිතඥයෙක් වගේ එහෙම නැත්නම් ඉංජිනේරු වැඩක් කරන වෙලාවේදී ඒකටම හිත දාන බාහිර ඉංජිනේරු ශිල්පයක් නිර්මාණය කරන කෙනෙක් වගේ හුස්මේ අන්තිමටම ගෙවිලා යද්දී කිසිම හැලහැල්මක් කරගන්න නැතුව ඒකේ අතවල කඩාගන්නෙත් නැතුව ධිකට පැවතීමේ පවත්වාගෙන යෑමේ හික්මීමක් කරන්නේ ඒක ශ්‍රද්ධාවේ ලොකු පරිවර්තනයකට හේතු වෙනවා. මොකද මේ මෙතෙක් කල් තිබුණු ප්‍රසාද සද්ධාවනේ මෙතෙදි තමන්ගේ මේ ඉන්ද්‍රියන් පිළිබඳ සද්ධාාවක් එනවා. වීර්යය හරියට ප්‍රමාණය යොදවලා කරන්න සිද්ධ වෙනවා වැඩි වැඩි වුණොත් කලකොලපම් වෙනවා. සතිය තීන් තීර වේග කියන්නේ සිරා වේදේ කියලා අපි ලොකු සංචින්න කාලේ අටුවාවෙන් අරගෙන පෙන්නනවා. ඒ ඉසර මේ ඔපරේෂන් උගන්නන සිංහල වෛද්‍යවරු ඒ ධාරය පලන්න ලෙඩාගේ සීනති කරන්නේ නැතුව නේ බලන්නේ සිංහල ක්‍රමයට. ඒසා ලෙඩාට දැනෙන්නේ නැති වෙන විදිහට නැත්නම් අඩු විදිහට ධාරය පලන්න උගන්වන්නේ වතුරේ නෙළුම් කොලයක් පාවෙන්න ඇරලා ඒ නෙළුම්කොලේ නෙළුම් මේ පෙත්තක් නෙළුම් මලක පෙත්තක් පාවෙන්නල නෙළුම් මලේ පෙත්තේ රේක රේණුව දිගේ දලිපිය ඇදගෙන යන්න කියනවලු අතින් අල්ලන්න. හයියෙන් ඇන්නොත් වතුර ගිලිනවා. බය වෙලා ලං කරන්නත් බය වුණොත් කවදාකවත් සීරා වේදේ පවත්තන්න බැහැ. හරියට ඒ රේණුව දිගේම මේ වතුරේ පාවෙන නෙළුම් කොළයක තියෙන රේණුවක් දිගේ දැලිපියක් ඇදගෙන යනවා වගේ ක්ෂීරා වේද ඉගෙන ගන්නවලු සල්ලි වෛද්‍ය උගන්නනකොට ඉස්සර. ආන් මේ වගේ යෝගාවචර සිදු වෙනවා මේ හීන් සුවිරුවේ හීන් මේ හීන් හැරේ සිදු වෙන සංසිඳන සූක්ෂම වෙන අති සූක්ෂම වෙන ආශස්වස්වාසේ දිගේම හික්මෙන්ට නම් සංස්කාර පිළිබඳව කාය සංස්කාර සංසිඳ වීම කියලා මේක කියන්නේ. ඉතින් මේකෙදී කියන්න තියෙන්නේ චේතනා පහළ නොකර සිටීමයි මෙතන කරන පුහුණුව. චේතනා පහළ කරනවා කියලා කියන්නේ සැකයක් උපදවන චේතනා පහළ වෙනවා. හයියෙන් හුස්ම ගන්න ගියා නම් චේතනා පහළ වෙනවා. ඇස් දෙක අරින්ද හිතුවා නම් චේතනා පහළ වෙනවා. ඒ වගේම නිින්දට වැටුණා නම් මේ ප්‍රබුද්ධ භාවයේ වෙනුවට අපි නිදිමත වෙයි. අපිට ලබන්න තියෙන වටිනා ධර්ම ඥානෙ නැති වෙනවා. ඒ නිසා නිින්දට වැටෙන්න දෙන්නේ නැතුව චේතනා මොකක්වත් පහල කරන්නේ නැතුව වෙන දෙයකට වෙන්න ඇරලා ඒක දිහාම හැක් පිට හැක් කියලා බලන ඉන්න එක මගේ ගොඩේ භාෂාවෙන් මම කියන්නේ වැලයන් හැටියට මැස්ස ගහලා දෙන එකයි කරන්නේ කියලා. ඉතින් මේක බොහොම අමාරුයි. ඒ මොකද අපි හැම දෙයකටම ඇඟිලි ගහලා ගහලා ගහලා ගහලා පුරුදු වෙලා මොනම දෙයක්වත් නිෂිනින්ද වැඩෙන්න දෙන්න අපිට පුරුදු වෙලා නැහැ. අම්මලා අප්පලාගේ වැඩේම දරුවන්ගේ ජීවිතවලට ඇඟිලි ගන්නවා. ගුරුවරුන්ගේ වැඩේම ශිෂ්‍යයන්ගේ ජීවිතයට ඇඟිලි ගන්න එක. රට්ටු රජුරුවන්ගේ වැඩේම රට්ටුන්ගේ ජීවිතයට ඇඟිලි ගන්න එක. ඊට පස්සේ කියනවා මේ කට්ටිය හිතුවක්කාර වෙලා කියලා. හැබැයි Taman පුංචි කාලේ Tamanගේ වැඩට ඇඟිලි ගන්නට අම්මට තාත්තට පුප්පපු හැටි අම්මා අප්පා වුණාට පස්සේ මතක නැතිවෙනවා. Taman දෙකේ තුනේ පන්තියේ ඉඳලා ගුරුවරු ටොකු අයින්කොට තරහ වෙච්චලි Taman ගුරුවරයෙක් වුණාට පස්සේ මතක නැතිවෙනවා. රටවැසියන් වශයෙන් තමයි පෙළමින් ඉඳලා ඡන්දෙන් දිනුවට පස්සේ රට පාලනය කරන්න ගියාම ඒක මතකලා තියෙනවා. ඒ වගේ හැම කෙනාම හරිම සන්තෝසයි මමත් පොරක් කියලා කියන්නේ කොහේ හරි ඇගිලක් ගන්න. මේකේ තියෙන කැතකම තමයි හොඳටම තේරෙන්නේ භාවනා කරනකොට අර සිරා වේදී වගේ සියුම් භාවයට යනකොට මොනවත් නොකර එක දිහා බලාගෙන ඉන්න බැරිකම පස්සම්බයං කාය සංඛාරම් කියලා කියන්නේ මේතන සංස්කාර කියන්නේ චේතනා කියන පදයට අර්ථකථනයක් එනවා. කිසිම චේතනාවකටපත් නොවි. ඒක දිහා බලන් ඉන්න පුළුවන් කොට තපස කියලා කියන්නේ. ඒක තමයි යෝගාවචරය කියලා කියන්නේ. ඒක තමයි සබ්‍රහ්මචාරිත්වය කියලා කියන්නේ. ඉතින් කියන්නේ යමක් නොකර සිටීමේ දක්ෂතාවය. ඉතින් මේක කරන්න තමයි උගත් කන් පඬිසකන් පොසත්කන් ලසනකන් දක්ෂකන් සේරම බිම යම් ආකාරයකට මේක දිහිතොත් මේක දක්ෂ මේක ඉක්මනට කරගන්නට හොඳින් කරගන්නට තමන්ගේ සුතමේ ඥානෙ මේකට වක් කරන්න ගන්නවා කියලා හිතමු. චින්තාමේ ඥානෙ මේක ඉස්සර කරන්න හදනවා කියලා හිතමු. එහෙම නැත්නම් අනික් කටියට ඉස්සල්ලාමට මේක කරන්න ඕන මේක වැඩි කරගන්න ඕන ලොක් කරගන්න ඕන කියලා කෙරුවොත් ඒ කරන සෑම දෙයකින්ම චේතනා පහළ වෙනවා සංස්කරණය කිරීම සිදු වෙනවා මේ සංස්කරණයේ සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා නිච්ඡා සංස්කාර නොකර සිටීමේදී මෙතන සංස්කාර සමතයක් රූප පිළිබඳව නැත්නම් කය පිළිබඳව කායනපසන පිළිබඳව පස්සම්බයං කාය සංකාරං අසසිසාමි ශිකති. මේක තමයි යෝගාචරය සල්ලං වෙන තැන. මේකෙන් තමයි යෝගාචරය විපස්සනාවට අත්පොත් තියෙන තැන. විපස්සනා මාකරතෝනවා. ඉතින් මේක නෙවෙයි නිවන කියන්නේ මේක නෙවෙයි සංස්කාර ස්කන්ධය පිළිබඳව පූර්ණ දක්ෂතාවය. නමුත් මේකෙන් යෝගාචරණ සිට 95කට වැඩි ප්‍රමාණයක් නුසුදුස්සම් බවටපත් වෙන පඬිසකම් නිසා. මුදි මම කැමැති මෙතෙදි මතක් කරන්නේ අපේ පීදසේ හාමුදුරුවෝ සිටිවිලිසිය පොතේ ලියපු වචනේ ඒක දවස් තුන්සියට පහට හිතවිලි 100ක් කියලා තියෙනවා සිතවිලි 100ක පොතක් කියලා තියෙනවා සිතවිලි 100 කියලා එක එක දවසක ඕන එකක් දිගහැරලා බලන්න කියන කිව්වා ඒක අදාළ භාවයේ තේරෙයි කියලා එක තැනක ලියලා තියෙනවා පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති භාවනා කරනකොට අතිපඬිතකම වෙන්නේ මොකද්ද එහෙ මෙහෙ කරන එක තමයි එක්කෝ සුතමේ ඥානය වකරනවා එක්කෝ චින්තාමේ ඥාන දානවා එක්කෝ මේක ලොක් කරන්න හදනවා එක්කෝ මේක ඉක්මන් කරන්න හදනවා එහෙම නැත්නම් මේකට බය වෙනවා සැක උපදවනවා හයියෙන් උස්ම ගන්න නානා ප්‍රදේවල් කරන මේ කොච්චර විහිළුත අනු කරා මේක මතු කරන්න නොකරන කෙනෙක් නම් ලෝකේ නැහැ. ඒ නිසා මේක කෙලෙසයක්වත් අපරාධයක්වත් දඬුවම් කළ යුත්තක්වත් නෙවෙයි. අපි මතු කරලා ගන්න හදන්නේ මෙතෙන්ට එනකන් ධර්ම විසින් අපිට අනුග්‍රහ කළා නම් අපි විසින් කළ යුතු අනුග්‍රහය තමයි පස්සම්බනේ. සංසිඳ වීම. මේ සංසිඳ වීම සඳහා කළ යුත්තේ චේතනා පහළ නොකර සිටීම. එහෙම නැත්නම් සංස්කරණය නොකර සිටීම. යන අතට යන්න දීලා බලන්න ඉන්න ගතිය. මේකට ලොකෝම ලොකු ආත්ම විශ්වාසයක් ඕනේ. ආධ්‍යාත්මික පිටකොන්දක් ඕනේ, පෞෂත්වයක් ඕනේ. මේකට තමයි සීලේ වටිනාකම තියෙන්නේ. හික්මීම කියලා කියන්නේ මේකට. ඒ වගේම මානසික සෞඛ්‍යයක් අත්‍යවශ්‍යයි. යමක් දිහා බලලා ඒක ඒක ඇත්තත්තේ නමුත් අන්ධේ කුසේ ඉන්න පුහුණු කළා නැත්තම් කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ ඉන්න පුරුදු කළා නැත්තම් තමන්න කොච්චර ඥාණය තිබුණත් උනේ අනික් කෙන කොච්චර අනාගත්තත් ඔහෙ මොඩෙක් වගේ බලාගෙන ඉන්න පුළුවන්කම නැත්තම් කවදාකවත් මෙතනින් යපැතර යකන්න හම් වෙන්නේ. ඒ නිසා හිතා ගන්න පුළුවන් කොහොමද සෝපාකොතරින් එහාට ගියේ කොහොමද කියලා. කොහොමද පටාචාර ඕකේ යහපැතර ගියේ කොහොමද කියලා. කොහොමද අඟුලිමාල උතෙන් ගියේ කොහොමද කියලා. මොකද ඒ යත්තන්ට එතෙන්ට යනකොට අඩියටම බැලලා තිබ්බේ. ඊට පස්සේ වෙන කරන්න දෙයක් නැහැ. මේ වගේ දෙයක් වෙනකොට හොඳට තේරෙනවා කෙරුවොත් කරන හරියට සංස්කාර කියනවා සබ්බේ සංඛාරා දුක්ඛා අපි මේ ලෝකයක් කරන මේ සෑම දෙයක්ම අපිට දුක පිණිස පිටියක් අපි මේ ලෝකෙට යමක් කරන මේ සියලු දේම අනිත්‍ය සඳහා පිටියා. මොකද අපි කරන දේ තමයි සංස්කාර කියලා කියන්නේ. ඉතින් සබ්බේ සංඛාර අනිත්‍ය, සබ්බේ සංඛාර දුක්ඛ කියන එක අපි හැමදාම වත පිළිතට කියනවා. ඒ මොකද මතක් කරන්න අඩුම ගානේ භාවනා කරනකොට මේ සංස්කාර සමතේකට පෙළපෑදීගෙන එනකොට අඩු ගානේ කාය සංස්කාර සමතේකට පෙළපෑදීගෙනට අන්නේක දිහා බුදුන් දිහා බලනවා ධර්ම ගෞරවයෙන් සංඝ ගෞරවයෙන් සීලය අනුසරණය කරමින් එහෙම මේකට යන්න දෙලා ඉන්න පුළුවන් නම් නැත්නම් ඒකට සාතර වෙන්න පුළුවන් නම් සංස්කාර පිළිබඳව ප්‍රායෝගික පැත්තෙන් අපි සංස්කාර පිළිබඳ පූර්ණාර්ථය තේරුම් ගත්තේ නැත්නම් මේ ආනාපාන සති සූත්‍රයේ තියෙනා වූ සබ්බ සංඛාර නැත්නම් කාය සංඛාර පස්සම්බනේ පිළිබඳව අධීක්ෂණය කරගත්තොත් පුහුණුව ලබා ගත්තොත් ඒ යෝගාවචරය යෝගාවචරික වෙනවා කියේ. එතන අනන එක තමයි කරන්නේ. අද යෝගාවචර නැත්නම් කර්මස්ථානාචාර්යවරු නැත්නම් යෝගාවචරයෝ මේ හරි ගියා කියලා හිතාගෙන ඉන්න කට්ටිය කතා කරන දිහා බලනකොට මෙන්න මේ මූල ධර්මයේ පමණක්ම ඇති කියලා මම කියනවා තේරුම් අරගන්න කේල් මේ යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද තමා වුණත් තමන් විනිශ්චය කරගන්නකොට ගුරුවරයෙක් ඇතුව හෝ නැතුව මෙන්න මේ වගේ භාවනාව නැත්තම් ධර්මයේ අනුග්‍රහය තමන් දිහාට එන වෙලාවේදී ඒක මමයා නැතුව සක්කාය දිට්ඨියෙන් තොරව සකස් කිරීම මොකක්වත් නැතුව එහෙමම යන්න නම් මෙතන සතිය තියෙන බව සමාධිය තියෙන බව පමණමයි ඒ යෝගාවචරය තියෙන සහතික. මොකද ආස්වාද ප්‍රසවාසයත් කෙවිලා. හැප්පෙන තරම් කෙවිලා. ප්‍රසවාස ප්‍රසවාසෙත් දෙකේ වෙනස අහුවෙන්නේ නැහැ. හැබැයි යෝගාචරය එතෙන් එනකන් ආපු පාර හොඳටම දන්නවා මේ ආවේ නාසිකාග්‍රේ වම ආස්වාද ප්‍රසවාස දෙක දකිමින් දැන් ඒවා ගෙවුනට අර තුවාලේ සනිපෙච්ච තැන තුවාරේ කැළල තිනවා වගේ ආඩේ තිනවා වගේ තමයි තේරෙනවා මේ ගෙවෙමින් පවතින එකක් තියෙන්නේ ඒ නිසා නෑ වුණා නැති වුණා හෝ අසරණ වුණා හෝ තනි වුණා හෝ නන්නත්තර වුණා නෙවෙයි නන්නත්තර වෙන්නේ සැක පහල කෙරුවොත් උඩට වැටෙනවා ඒ දෙකම දැන් දෙපැත්තේ තියෙනවා අන්ත දෙක වගේ මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ සංසිඳමින් පවත්නා වූ හුස්ම රැල්ල දිගේ ඉදිරියට යන එක. මෙන්න මේකෙදී උඟාක් කෙනෙකුට අර සීලිය අඩුපාඩුකම් මානසික සෞඛ්‍ය අඩුපාඩුකම් නැත්නම් ශ්‍රද්ධාවේ අඩුපාඩුකම් තියෙනවනම් එහිින් ඩාඩි දානවා සහල වෙනවා කම්මැලි වෙනවා නීරස වෙනවා දරා කියා ගන්න බැරි තත්ත්ව වර්ගයක් එනවා. ඒක මොකක් හරි වල්මක් ඕනම කෙනෙකුට එනවා. ඒකන බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒකක් අද නැත්තම් හෙට තව එකක් එනවා. කොයි එක ආවත් මේ දෙකෙන් පෙන්න ඒන හොල්මන් වලින් පෙන්නන්නේ අපි කොච්චර කයට ආසයිද කොච්චර ජීවිතයට ආසයිද කියලා. කාය ජීවිත নিরপেক্ষව යන්න තරමට යෝගාවචරය යෝගාවචරයක් වෙච්ච දවසේ මේ කඹේ ඇවිදින වාගේ බීදාරයක් දිගේ අත ඇදගෙන යන වාගේ නූලක් දිගේ ඇදගෙන යන වාගේ තමන්න තියෙනවා පාර පුදුමාකාර පේවමන්ට් එකක් දාලා නැත්නම් කාපට් දාපු පාරක් තියෙනවා. ඒ තිබුණට අපේ තියෙන අතිපණ්ඩිතකම් නිසා අර බැදි වල ඇවිදිනවා. යන්ට පාරක් තිබේ නම් ඇස් දෙකක් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එක කුසේ කියලා අහලා තියෙදි යන්නෙම සක්කාය දිට්ඨිය නිසා. යන්නෙම ආත්ම සංඥාව නිසා. යන්නෙම මම දන්නවා කියලා හිතන නිසා. ඉතින් ඔක්කොම බිම කියන්නේ. මේකට කියනවා මේ ඩීලර්නින් ප්‍රොසෙසර් කියලා නැත්නම් අවු තමන් දාන්න දේ බිම තමයි. මේ මොකටද බිම කියන්නේ? ධර්ම ගෞරවය. මේකට කියන ධර්ම ගෞරවය කියලා. කවුරු කියපු එකක් නිසා නෙවෙයි මේ ਸਰවඥාගේ ශ්‍රීමුක දේශනාවේ තියෙනවා උන්වහන්සේත් මේක දැනගත්තේ නැති නිසා තමයි 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළේ. ඒ මොකද සිතාත් කුමාරෝත්පත්තිව අවුරුදු දවස් 7 දී ප්‍රථම ධානය උපදලා දඹගස් මුදුනේ උරට යන තරම් දක්ෂකම් තිබුණා. නව සිතාත් තාපස වෙලා මේක ප්‍රතික්ෂේප කරා. මේක වැරදි පාර වෙන්න ඇති කියලා. නැත්නම් ආලාර කාල මුද්දකාරාම පුත්‍ර සමාතම මතක් කරන්නේ. ඒක අප්‍රතික්ෂේප කරලා අත්කිලමතාන යෝගයට බැස්ස මේක මේක සැපත් නැති දුකත් නැති මාර්ගයක් නේ මේක තියෙන්නේ. ඒකට හිතුවා මම වගේ තපස්සක් කෙනෙක් වෙනකොට මේක සැප වැඩි. කියලා කායර දුක් දෙන්න පටන් ගත්තා. බුද්ධ වින දවසේ රාත්‍රියේ තමයි හොඳටම ආවර්ජනය කරලා බලලා මට තියෙන සැප අවුරුදු 29ක් වින්දා රම්‍ය සුරම්‍ය සුභ මාලිගාවල හරියන්නේ. ඊට පස්සේ අවුරුදු 6ක් විඳ වැව්වා. කණ්ඩ බණ්ඩ නොදී හරි කියන්නේ. <clears throat> මේ දෙක අන්ත දෙක නම් අන්නර ගෙවම් කරන මාර්ගයේ සියුම් මාර්ගය එහෙම නැත්නම් අතිසූක්ෂම මාර්ගය වෙන්න ඇති කියලා කටුකුරුදි සාංශික වචනෙන් කියනවා සිද්ධාර්ථ තාපසේ කමඨහන් ගත්තේ සිද්ධාර්ථ කුමාරයා. ඒ කමඨාන් දීතු පුතාවසීම ත්‍රිවිද්‍යාසයිතව මාර්ග මේ සම්බන්‍යත ඥානෙ ලැබුවා මම කියන්නේ මේ හුස්ම සංසිඳීමෙන් සම්බන්ධිත ඥාන ලැබුවයි කියලා. මේකෙන් තමයි පළවෙනිම <clears throat> ප්‍රගති පරීක්ෂණය සිද්ධ වෙන්නේ. මේ ප්‍රගති පරීක්ෂණය බයසක දෙකතරව සහලවන්නේ නැතුව කම්බින් යා පැත්තට යනවා වගේ එක්ගොඩ වුණොත් ඒ කියන්නේ කායानुපස්සනා පිළිබඳව කියලා බැලුණොත් ඒ පරියන්කේදී ඊගාවට හම් වෙන්නේ ප්‍රීති සහ සුඛ. වේදනාව දකින්න හම්බ වෙනවා. වේදනාව දකින්න දැනගන්න පුළුවන් වෙනවා අර ඉතාමත්ම සූක්ෂම අන්ත දෙක අතහැරලා මැදමාවත දිගේ නින්දට වට ගන්නෙත් නැතුව, සැක උපදවන්නෙත් නැතුව, කලබල කරගන්න නැතුව යට ගියොත් පුදුමාකාර සියුම් ප්‍රීතියක් ඇති වෙන්න පටන් අර ගන්නවා. හුස්මත් එක්ක හුස්ම ගෙවෙද්දිම පුදුමාකාර සූක්ෂම තත්වයකට හිතපත් වෙනවා මේක ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වූ හිත නැත්නම් කාය සංචේතන මේ රූප සංචේතන ශබ්ද සංචේතන ඝාණ සංචේතන ගන්ධ සංචේතන රස සංචේතන කියනවා නෙවෙයි මේ වෙලාවේ මට නිවන් මාර්ගය වෙන්නේ මධ්‍ය ප්‍රතිපදන්නේ මේ පොට්ටබ්බ සංචේතනාවමයි ඒ සංචේතනාව දැන් අන්තිම බිඳුවට ගෙවන් තමලයි ගෙවම් කරලායි තියෙන්නේ නිසා මෙතනින් එහාට කර්ම රැස් වීමක් නැහැ කෙලස් පහළ වීමක් නැහැ මේක මට උරු නෑ මොකද සංසාරේ පුරාවට අනපොහිලා. සංසාර පුරාට කෙලෙස් වගුරුවාගත්ත නිසා. දැන් මේ කෙලෙස් නැති තැනට ඇවිල්ලා තිනවා කුඩල්ල පොට්ට උඩ තිබ්බා වගේ පුළුවන් නම් මේකෙන් මට පැය භාගයක් හමාරක් පැයක් එකමාරක් විතර ඉන්න පුළුවන් නම් කියලා චේතනාවක් කවම කවදාකවත් පුතර්ජනෙකුට පහළ වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ සාතික වෙනවා. ඒක අනිවාර්යයෙන්ම බුද්ධ දේශනාවකින් අහලා තියෙනවා. නැත්තම් බුද්ධ ශ්‍රාවකකින් අහලා තියෙනවා කියන්නේ. පරතෝ ഘോഷය කියලා කියන මේක. පරතෝ ഘോഷය තිබුණත් එතෙන්දි මොන ඥානෙ පහළ වෙයිද මොන මේ දක්ෂ භාවයේද කියන බෑ පහළ වුණොත් ඒ සියුම් භාවයේදී යනකොට ප්‍රමෝදය පහළ වෙනවා. අරමුණේම හිත තියෙන අතර අරමුණකුත් නැහැ ඒතර. නමුත් හිත පිට ගියොත් පරාදයි කියලා දානවා. ආන්නේ මේ යනකොට ඒ තරුණ ප්‍රීතිය ප්‍රීතියක් වඩපත් වෙලා සුඛයක් වඩපත් වෙනකොට අපි කාය සංස්කාර ගෙවම් කළා දැන් මේ චිත්ත සංස්කාර කියන එකේ සංඥා වේදනා දෙක හඳුනා ගන්න වෙලාව. දැන් හඳුනන්නේ වේදනා සැපපැත්තේ. සුඛ ප්‍රීති වශයෙන්. ඉතින් ඒක දැනගෙන මේ හරි නීති හරි ක්‍රියාව හරි තීන්දුව හරි ක්‍රියාකාරීත්වය නිසා මම මේ පාලමකින් එගොඩ වුණා තනියේ දණ්ඩකින් එගොඩ වුණා කියලා ඒ ප්‍රීති සුඛ පහළව ප්‍රීති සුඛ වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි මේ හේතුඵල ධර්මකින් පහළ වුනේ කියලා ඊට පස්සේ ඒ යෝගාවචරය අවබෝධ කරගන්නවා චිත්ත සංඛාර පරිසංවේදී අසසිස්සාමිති සික්කති චිත්ත සංස්කාරයන් කියන එක අවබෝධ කිරීමේ සුදුසුකම ලබන එනතන් කාය සංස්කාරයන්ගේ දක්ෂකම අනුව ඒකට වෙච්ච පුදුදලයට ඊගාවට චිත්ත සංස්කාරයන් හඳුනා ගන්න පුළුවන් වෙනවා චිත්ත සංකාර කියලා කියන්නේ මේ දැක්කා වූ ප්‍රීති සුඛ සහිත වේදනාව හෝ සංඥාවේ කරන මායාව. අන්න එතෙන්ද යනකොට ඒ යෝගාවචරයට මෙතෙක් වෙලා පැත්තකට වෙලා සංසිඳිලා තිබ්බ සද්ද වැඩි වැඩියෙන් ඇහෙන්න පටන් ගන්නවා. කයේ වේදනා පුදුමාකාර විදියට පණුගුලක් නලියන්නාසේ එහෙම නැත්නම් තමාට වැස්සට අහු වෙලා ඇඟ දිගේ වතුර ගලාගෙන යන්නාසේ හිරි වැටිලා තිබිලා හිරි යනකොට දැනෙන්නාසේ කුඩල්නම් මනින්නාසේ නානා ප්‍රවිධියට ඇතුළත පිටත වේදනා වර්ගයක් කිස්මතු වෙන්න ගන්නවා. ඒ වගේම හිතවිලි වර්ගයක් එනවා අම්මා මුත්තා දන්නා කාලේ නොතිබිච්ච જાති හිතවිලි පරණ දේවල් ඇතිලා ඉන්න පටන් ගන්නවා. සමහර වෙලාවට කාලය ජීවිත විසඳිච්ච නැති ප්‍රශ්න විසඳෙන්න හිතවිලි එනවා. එතකොට මේ යෝගාවචරය මේ එන සද්ද මේ එන වේදනා මේ එන හිතවිලි වල තේරුම් බේරුම් ගන්න පටන් අරගත්තොත් මේ හීන තෝරන්න බමුණු ගෙන්න ගත්තා වගේ කරන්නේ මොකද්ද මේ සංඥා වලට පණ දෙන්න හදන එක. ඒ අර ප්‍රනීත වෙච්ච ඉඳුරන්ඩ අර රබ අවුරුදු කාලේට රබාන හොඳට රත් කරලා ගත්තට පස්සේ ඒකට තට්ටු කොට ම්ම් ගාලා සද්ද එනවනේ. එච්චර කල් බෙම් පිටි එල්ලලා තියෙදුක තට්ටු කරලා බලන්න ওই සද්ද එන්නේ නැහැ. රත් වුණාට පස්සේ තමයි එන්නේ. ඒකට කියනවා අපි රබාන ප්‍රනීත වුණා කියලා. ඒ වගේ මේ කාය සංස්කාර ගෙවන් කරන තරමට සත්‍ය සමාධිය තියුණාට පස්සේ තමන්ගේ ඉඳුරන් වල විශාල ප්‍රනීත භාවයක් නිසා කයේ තියෙන පුංචි වේදනාව පවා හොඳට දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම ශබ්ද කුරලෝසේ ටික් ටික් ගන්න ශබ්ද හෝ එහෙම නැත්නම් මේ මේ වෙනදා නෑහිච්ච පුංචි කුරුළු ශබ්ද එහෙම නැත්නම් මේ පලාගිර ආඬන ශබ්ද නැත්නම් කම්බරෙන් Tamanට ඇති වෙන ශබ්දේ හොඳට කිසිම අතෝරක් නැතුව යන ශබ්ද මේ වේදික මේ තිරයක් තේරෙන පටන් ගන්නවා. හිතවිලි වල කිසිම ස්පාසාවක් නැතුව මූදායින්ට කියලා පස්සේ මූදරට ගන්න වගේ දිගටම හිතවිලි කරන බව තේරෙනවා. මෙන්න මේ සංඥාවල් මේ උදු සබම්බෝල මිරිඟුව මෙව එකක්වත් නම් වශයෙන් කියන්න පුළුවන් මේ කිසිම වේදනාවක් දැරිය හැකි මට්ටමට නොදැරිය හැකි මට්ටමට නගින්නේ නැහැ. මේ කිසිම සද්දයක් අපිට ආමන්ත්‍රණය කරන්නේ නැහැ. මේ කිසිම හිතවිල්ලක රාග ద్వේෂ මොහ නිස්සෘත නැහැ. ඒවා අයාල යන හිතවිලි. අන්න ඒව සංඥා පමණක් බවක්. මේ හිතක් කියලා කියන්නේ මෙව්වත් එක වැඩ කරන එක පමණයි. වතුර කඩක නගින දිය රැලි වාගේ තමයි මේ සංඥා මෙව අල්ලන ගැහෙන්නේ නැතුව අර ගෙවෙමින් පවතිනා වූ හුස්ම රැල්ලේ එකලස පවත්වන්නාසේ මේ දැන ප්‍රීති හෝ සුඛේත සමාදම් වෙන්නේ නැතුව මේ ශබ්ද වේදනා හිතවිලි තිබුණට ඒව තිබෙන තැන තිබිච්චා මේ ආකන්නයි Tamange ඔඩොක් වේදා ගන්න ඕනේ නැහැ කියලා ඒ ගමන් කරන එකලස අර ආශාස ප්‍රසවාස සාසින කොට කරන එකලස වැඩි දසදහස් ගුණයකින් සියුම් මේ ශබ්ද ඇඟේ හැප්පෙනා වගේ තේරෙනවා. සමහරවිට දෙයියෝ කතා කරනවා කර්ණීමිත සූත්‍රෙත් ඇහෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කයට පහස දැනනවා පිටිපස්සෙන් කවුරු හරි තල්ලු කරනවා වාගේ නැත්නම් කය උලංගදිත් තැනක පහන් දැල්ල වාගේ වැනෙන්නා වාගේ සැලෙන්නා වාගේ ගැස්සෙන්නා වාගේ පැහැදිලිවම වෙනස්කම් වෙනවා හිතවිලි වල මේ සංඥා මට්ටමේදී අහවල් කෙනාට අහවල් වචන කියපු නිසා තමයි වැරදුනේ. මෙන්න මේ වෙනකොට මේ වචන කිව්වනම් මට හොඳට ඒත්තු ගන්න ගන්න තිබුණා. නැත්නම් අසවලා මට මේක කියනකොට මම ඔච්චර යාට වචන පාවිච්චි කරන්නේ මෙන්න මේ වචනේ දන්නේ නැති නිසායි. මෙන්න මේක දන්නවනම් හරියට තේරෙනවා නේද කියලා මෙවුවා සේරම දේවල් පට ඇරලා බේරෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය මේක කෑවොත්. මේ දෙයියෝ මට කතා කරනවා. එහෙම නැත්නම් මට මේ අභිඥා බල පහළ වෙලා එහෙම නැත්නම් මට දිබ්බජක්ක දිබ්බසෝත පහළලා මට දැන් වතුර උරුණත් ඇවිදින්න පුළුවන් වෙයි පොළවේ උනත් කිමිදෙන්න පුළුවන් වෙයි කියලා හිතෙන්න තරමට සංඥා ලෝකයේ සෙල්ලම් කරනවා ඉතින් මෙතෙන්දී යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මනෝපුප්පංගම ධම්ම මනෝසෙට්ඨා මනෝමය මේ මනස පූර්වංගම වූ දෙයක් තමයි කායපසන කිව්වට පස්සේ සිද්ධ වෙන්නේ කායපසන ගෙවම් කරාට පස්සේ ඒක මනෝමය දෙයක් මේක නැති මේක හරහා යන්නයි අපි බුදුන් අදහගත්තේ. මේක හරහා යන්නයි අපි සතිය ඇති කරගත්තේ. මේක හරහා යන්නයි මේ සමාධියක් තියෙන්නේ. ඒක නිසා හුස්ම තියෙන්නේ හොඳයි. නැත්තේ ඒත් හොඳයි කියලා ඒ දිගේම සතිය පවත්නවා කියන එක අර රූප අරමුණක් අරගෙන ඒකේ සතිය පවත්නවා වාගේ එකක් නෙවෙයි. ඒ වගේම මේ වෙලාවේදී පැවතිය යුතු වීරිය කොහොම එකක්ද කියන එක කවමදාකව මොනම තාලක මොනම භාෂාවකම පොතක ලියන්න බෑ. මේ වෙලාවේදී යෝගාචර පහළ වෙන සද්ධාව කවදාකවත් මේ ප්‍රසාද සද්ධාට සම කරන්න බෑ. ඒ වගේම මේ වෙලාවේදී ඇති වෙන සමාධිය කොච්චර දෝ සංඥාවල් එහෙම නලියනනම් තමයි විශාල සෙනඟක් ඉන්න පාරක ඒ මිසු කොහේ එහෙම යවිද්දත් මට යන්න ඕන ගමන මං යන්නා වාගේ ඒ මිස් වෙන්නේ මාව හම් වෙන්නේ නෙවෙයි කියලා අරගෙන යන්නේක සර්වඥාන්සේ උපමාකාරයෙන් පෙන්නන්නේ පංචකල්ලාණියක් නගරසෝබිනියක් ඇවිල්ලා ප්‍රසිද්ධ වේදිකාවක නටමින් ගයමින් වයමින් බීමත්ව නටනකොට සල්ලාලියෝ ඒ පිටිය පුරා ඉඳගෙන ඒ අනුව ඒ ආස්වාද ලබද්දී රජ්ජුරෝ කියනවා මිනිස්සෙකුට තෙල් කෙරි තෙල් පිරිච්ච කලයක් අරගෙන මේ සෙනග මැදින් අරන් ඵලයන් කඳුලක් හරි හැලුනොත් පිටිපස්සෙන් ගහලෙක් එනවා බෙල්ල ගහලා අන්නේ මනුෂයා කොහොමද අර නටන වයන ඒ මත් වෙලා කුල්මත් වෙලා ඉන්න සෙනගේ හැප්පෙන්න නැතුව වටපිට බලන්න නැතුව ජනපද කල්යාණ දිහා හොරෙන්වත් බලන්න නැතුව කෙලින්ම යන්නේ කොහොමද? බැලුවොත් හෙල්ලුනොත් තෙල් කඳුලක් වැටේ. වැටුණාට පස්සේ හප්පපු මනුෂයාගේ දෝෂයක් නෑ පිටිපස්සේ ඉන්න ගහලා බෙල්ල ගන්න තමන්ගේ. ඒක රාජාන රජුරපත් තිරුපුටලා බලන්නේ. ආහන් මේ වගේ වෙලාවදී මේ කවුරු මොන තාලෙන් අපි ඔක උප්පන්න හැදුවත් නොකිපි ගමන් කිරීමේ අස්ත්‍රෝග ධර්මේ කම්පා නොවීමේ විෂම ලෝකයේ සමහිත පැවැත්වීමේ කඹයක් උඩ ඇවිදීමේ ඔය කඹෝල ඇවිදින කට්ටිය නිකන් බොරු පොයි අප්පු සෙල්ලම කරන්නේ මේක තමයි සෙල්ලම මේන එකක්වත් ඇඟේ වදින්නේ නැහැ ඇඟේ වදි කියලා බය වුණොත් බයටම තෙල් කලිය බිම හැලෙනවා එසා යෝගාවචරය මින් යහට අනිවාර්යයෙන්ම විපස්සනා මාර්ගික වැටලා තියෙන්නේ මේ සංඥා චේතනා දෙක සංසිඳවන්න නම් සංඥා වේදනා දෙක එන්ට මේ ලැබෙන ප්‍රීතිය හෝ සුඛය එහෙමම හැතපෙන බත්තලියක් වගේ නිවෙන් දරින්නවා. අර සංඥා වලින් කොච්චදාලා පෙන්වන දන සංසාර චක්‍රේ කෙටි කරලා පෙන්වන දර්ශනය ගන්නන් නොගෙන යන්න නම් පස්සම්බයං චිත්ත සංඛාර අස්ස සිස්සාමි ඉති සික්කති කියලා ඉසල චිත්ත සංඛාර පරිසංවේදී ඉසල චිත්ත සංඛාර දැනගනිමි කරලා පස්සේ චිත්ත සංඛාර සංසිඳනවා කියලා කියන්නේ මම මාගේ හැඟීම කිට්ටුවකවත් තියෙනවා. චේතනාවක් කිට්ටුවකවත් තියෙනවා සංඥා චේතනා තටු ගහලා විකිලෙන්න යනවා. සංඥා චේතනා නිස්සද්ද කරගෙන චේතනා හෝ මමයා හෝ අහංකාර මමින්කාර හෝ රුචි අරුචිකං හෝ චේතනා හෝ මානසිකාර හෝ සම්මා සංකප්ප හෝ විතක්ක හෝ මොන්නම දෙයක්වත් නැතුව වෙන්නර්ලා යනවා කියනකොට මේ සංස්කාර පිළිබඳව තැහෙන තියුණු විදිහේ සංසිද්ධ වීමක් ඇති වෙනවා චිත්ත සංකාර පරිසංවේදී නැත්නම් පස්සම්බය චිත්ත සංකාරම් කියලා මෙතනින් එහාට ඉතාමත්ම කලාතුරකින් තමයි යන්නේ අර පළවෙනි එක දිනපු යත්තු නම් සමහර වෙලාවට භාවනා මධ්‍යස්ථාන ගියාම 120ක් විතර දැක ගන්න පුළුවන් වෙයි ඊට පස්සේ මේ දැනෙන මායා හොල්මන් අලම්මන සේර මැද නොසලී ගමන් කිරීමට ඒ යෝගාවචරය පුරුදු නැයි කියලා කියන්නේ ඒක ඇත්තටම සංසාරේ එක සැරයක් වෙන වැඩක්. හැබැයි වෙනසක්. මේ මිනිස්සයා මේක එක පරියන්කේදී එකලත් මෙයාට මේට වෙඩි ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා සක්මනේදී මේක කොහොමද කරන්නේ? සක්මනේ හොඳට පය වම වශයෙන් දකුණු වශයෙන් ඉබේ කෙරෙන රූකඩයක් අවිදිනවා ගන්නට යද්දි කෙලවරට කියලා ඒක හලහප්ප ගන්න නැතුව තෙල් කලේ බිම වට ගන්න නැතුව රූප සංචේතන, සද්ද සංචේතන, ඝාන සංචේතන, රස සංචේතන වලට නොගිහින් පොට්ටබ්බ සංචේතනාවෙම පවත්නවා කියන එක ප්‍රධාන පාරේ කාරකක් කෙලවන එක්කෙනෙක් හරස් පාරකට දාන්න ඉස්සරලා ඉස්සරහින් පිටිපස්සෙන් එන වාහන වලට සංඥා කරලා මම මේ වම් අතට යන්න හදන්නේ කියලා කියලා වේගය අඩු කරලා දෙපැත්ත බලලා කෙරුවොත් සංදිස්ථානදී ආදිශයන්තුරු වළක්වන්න පුළුවන්. ඒ වගේ තමයි සරුවචාන්සේ සඳහන් කරනවා ඉරියාපත සංදිවලදී මේ සද්ද සංචේතනාවකේ රූප සංචේතනාවට පයින් වෙලාව රූප සංචේතනාවකින් ගන්ධ සංචේතනාවට පයින් වෙලාව ඉරියාපත සංදි වශයෙන් පෙන්වන්නේ එතනදී සම්පජඤ්ඤේ පැවැත්වීම සතිය ආනාපානෙ පුරුදු කරලා සම්පජඤ්ඤ පබ්බය වශයෙන් ආනාපාන සතිය විස්තර කරනවා අනු කුඩා අනු කුඩා ඉරියාවට වෙනස් වෙන වෙලාවදී සෑම තැනකදීම තෙල් කලේ හලා ගන්න තු යන්නේ. ඒක තමයි ඇත්තටම කියනවා නම් අර පර්යංකේදී මේ සූක්ෂම එකලසගත යෝගාවචරය ඒ දේ තහවුරු කරගන්න වෙලාව. ඒ යෝජනාව විස්තර කරගන්න වෙලාව තමයි සක්මනීති කෙරෙන්නේ. උඟ දෙනෙක් සක්මන් කරන්නේ නැහැ. දෙනෙක් හිතනවා පර්යංකේ තමයි භාවනා කියන්නේ සක්මන කියන්නේ වෙලාව නාස්ති කියලා කියලා. ඒ සක්මන නොකරන්න තියෙන කාරණා වෙයි. ඒ පුද්ගලයාට කවදාකවත් මේ භාවනා මධ්‍යස්ථානයේදී පරයන්කේදී ගත්ත සක් සතිය ගෙදෙට්ට ගෙනියන්න හම්බ වෙන්නේ. ගෙදෙට්ට ගෙනියන සතිය ගෙදෙට්ට ගෙනියන සමාධිය එන්නේ පරයන්කයත් gedaratore වැඩ කටයුතු අතරමැද කෘත්‍යයක් වශයෙන් කරන සක්මනේ තමයි. සක්මනේ මේ චේතනා සංචේතනා එක එකක් අතර පණින හැටි හොඳ ලස්සනට දැක ගන්න. විශේෂයෙන්ම ඔය හැරෙන වෙලාවේදී එහෙම නැත්නම් ඔය වටපිටේ ඉන්න මිනිස්සු යහට ඕනේ ඒව නැත්නම් ඕනදාට කතා බතා කරනවනේ. එතකොට තමන් ඒකට අනුයාත වෙන හැටි වෙලා ඉවරලා ඒ දෝෂ ඒ මිනිස්සුන්ගේ දෝෂ කියන හැටි මම නම් හරීම සාන්ත දාන්ත තීන්දුවකට මම සක්මන් කරනකොට අරගොල්ල තමයි ඇවිල්ලා මට නානා පාලාගිය වැනි බහුරු කෝලම් කියලා වගේ මට කරදර කරා කියලා තමන්ගේ සංචේතනා කරන තමන් දන්නේ ඒව මාරු වෙන්නේ තමන්ගේ තියෙන ඕද්දල් කම නිසා පෘථග්ජන ගතිය නිසා මේ න්‍යායපත්‍යක් නැති කරනමුත් අපි චෝදනා කරන්නේ ළඟට ඇවිල්ලා ගිය බල්ලෙක් පල්ලෙක් කියලා කියන මිනිස්සු කියලා කියන මනසට දොස් කියනවා. හොඳට ශබ්ද සංචේතන, රූප සංචේතන, ගන්ධ සංචේතන හොඳට කීකර කරගත්ත වෙලාවයි. තරවතය සඳහන් කරලා තියෙනවා මම බුසාකාරයක ඒ කියන්නේ පිටුරු මණ්ඩුවක ගත කරද්දී පිටුරු මණ්ඩුවේ මම සමවත්සුවේ ගත කරලා නැගිනකොට මුළු වෙල්ලියාය පුරා මිනිස්සු පිටලා. සක්මන් කරන ගා මිනිස්සුන් අහලා තියෙනවා මොකද කියලා. ඇයි අහලා තිනවා ඔබ වහන්සේ කොහෙද හිටියේ කියලා. මම මේ මේ මේ පිටුරු මඩුවේ තමයි හිටියේ කියලා. බුදියාගල හිටියේ නෑ නෑ මම ඇහැරලා හිටියේ. ඇයි අහුණාද මම එන්නේ අපි පුරවා නිවුනරෝ දෙන්නේ නිවුන් සහෝදරෝ දෙන්නේ කොයි. ඒ දෙන්න හා හා හිටපු හරක් බන් දෙකයි එහෙණයක් ගහලා පිපුරුවා මෙතන. දැන් මැරුණා ඒ සෙනඟ තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා. බුදුරජාණන් කියනවා මට අන්නේ. එහෙණයක් ඇහුවත් ඇහෙන්නේ නැහැ. කම්මලේ බල්ලට එහෙණ ගැහුවට ඇහෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. මේ එන ගහලා දලා තියෙන්නේ මේ සංචේතනාවල ට්‍රැක් එක මාරු වෙලා නැහැ. කාය සංචේතනා හිතෙන එච්චරමයි. ඒකට ආය රූප සංචේතනාවට ශබ්ද සංචේතනාවට මාර් වෙලා නැහැ. ඒ කියන්නේ පස්සම්බනේ හොඳට දාන්න. චේතනා පිළිබඳව සංසිද්ධ වීම හොඳට දන්නවා මම යන්නේ මෙන්න මේ ට්‍රැක් එකේ මෙන්න මේ නාලිකාව. ඒ නාලිකාවෙම බැහැගත්තොත් අනෙක් නාලිකාවන් දින බලපෑම අඩු යම් විදියකට මේ නාලිකාවට යන්න බෑ කරදර කරනවා කියලා කියන්නේ අපි නාලිකාවේ මතු පිටයි ඉන්නේ. ඒ නිසා අපිට බාහිරින් හරියට බාධා කංකටු කරච්චලෙනවා. ඉතින් ඒක නිසා අපි පටන් ගන්න කාලේ ආධුනිකයා අර වගේ ශබ්ද ඇහෙන්නේ නැති, රූප නැති, ගන්ධ නැති, රස නැති ඇස් දෙක වහගත්ත පරියන්කයෙන් ඉඳලා මේක පුරුදු කරලා සක්මණට ගියාට පස්සේ ඔන්න තේරෙන්න පටන් අර ගන්නවා මේක අපි කොහොමද මේ ටික ටික බාධා කරදර තියෙද්දිත් හික්මීම තුලින් ශික්ෂණය තුලින් නැත්නම් සංඛාර සමතිය තුලින් මට ඕනේ ට්‍රක් එකේ මට ඕනේ නාලිකාවම යන්නේ කොහොමද කියලා ඒක පුරුදු කරගත්තට පස්සේ පමණයි මේ යෝගාවචරයට ජීවිතා වැඩ කරද්දී දහසකුත් එකක් කටයුතු කරන ගමන මේ ආධ්‍යාත්මයේ පිටකොන්දක් පවත් ගන්න පුළුවන්. චර්චාවක් පවත් ගන්න පුළුවන් තත්ත්වේ. එහෙම නැත්නම් අපි දිගටම පරිසරයට චෝදනා කරනවා. පරිසරයෙන් අපිට වෙනා පාලා කියවැඩි බහුරු කොලම් කියලා අපිට ඇවිල්ලා උසුළු උසුළු කරනවා. අපි උලි උලිහිලි කම්පාන ඒ නිසාමට භාවනා කරන්න බෑ කියලා. නමුත් හොඳට භාවනා කරන එක නා කියාවි මේ සද්ද ලෝකෙ තිබුණට සද්ද වලට අපි කරදර කරනවා මිස සද්ද අපිට කරදර කරන්නේ රූප ලෝකේ තිබුණට ඒ රූප වලට අපි කරදර කරොත් තමයි ඒක රූපයක් වඩපත් වෙන්නේ නැත්නම් රූප අප කෙරේ කරදර කරන ගතිය නැහැ. මේක අවුරුදු 300කට විතර ඉස්සෙල්ලා විද්‍යාඥයෝ හොයාගෙන කියාගන්න බැරුව ඉඳලා තියෙනවා. මේ මෑතකදී විච්ච කොන්ටම් ෆිසික්ස් වල නැත්නම් ක්වොන්ටම් භෞතික විද්‍යාවේ අලුත් හොයා ගැනීමත් එක්ක මේ පරණ කොළ දිගහැරලා බලනකොට මේ ලෝකයේ ශ්‍රෝඩින්ජර් කියන විද්‍යාඥයා කියලා තියෙන සියල්ල පවතින ශක්ති වශයෙන් පමණයි. ඒක රූපයක් බවට, සත්‍යයක් බවට, ගන්ධයක් බවට, රසයක් බවට, පහසක් බවට පත් වෙලා නැහැ කොයිම වෙලාවකවත්. අන්නේම පවතින ශක්ති වේගය විඥාණයක ගැටුණොත් පමණක්. ඒ ගැටීම නිසා ඒ ශබ්දයේ රූපයක් ඒ වේගයේ රූපයක් බාටපත් වෙන එක වර්ණ රූපයක් නැත්නම් ශබ්ද රූපයක් නැත්නම් ගන්ධ රූපයක් නැත්නම් රස රූපයක් නැත්නම් පොට්ටබ්බ රූපයක් විඥානයේ ගැටුනේ නැත්නම් ඒක තියෙන්නේ ශක්ති වශයෙන් ඒ ශක්තිය වලට හැඩයක් ආකාරයක් ගුරුත්වාකර්ෂණ මොකක්වත් නැහැ අයිතිවාසිකමක් නැහැ විඥානයේ වැඩිම අනුයි ඒ ශක්ති වර්ගයක් රූප බාටපත් වෙන ඊට පස්සේ තමයි ඒක රූප සංචේතන වුණොත් රූපයක් පාටපත් වෙනවා. ශබ්ද සංචේතන වුණොත් ඒක ශබ්දයක් පාටපත් වෙන නිසා මේ ලෝකේ තියෙන ශක්ති විශේෂ රූප ශබ්ද බවට පත් කරගන්නේ බලන මිනිස්යාගේ විඥානය විඥානවල සංස්කාර ස්කන්ධයයි ඊට පස්සේ තියෙන රූප පේනවා නෙවෙයි රූප හදාන බලනවා කියන එකයි තමයි අද විද්‍යාව ගන්න. මේක සම්මත එහෙම නැත්නම් ක්ලාසික් කියලා වචනේ පාවිච්චි කරන්නේ ඒ භෞතික විද්‍යාවේ තිබුණේ තියෙන රූපේ දිගපළල උසමයින් එකයි දා නිව්ටන් මාත්‍ය අපිට උගන්වන්නේ. නමුත් මේ අයින්ස්ටයින් ආවට පස්සේ යා කියනවා එහෙම දෙයක් ලෝකේ නැහැ බලන නිසයි පේන්නේ කියලා. මේක විස්තර කරලා විස්තර කරන්නට සෙන් බුද්ධ학මේ උගන්වන්නේ කියන්නේ ඒ මිනිස්සු යන්නේ නැති හත් දවසක් ගියත් අතුරට යන්න බැරි කැලයක් මැද හද්දා කැලයක් මැද විශාල හඳුන් ගහක් ඇදගෙන වැටුනොත් කවුරුත් නැති වෙලාවක සද්දයක් ඇති වෙයිද කියලා. අහන්න කෙනෙක් නැත්තම් සද්දයක් එතන සීනවද කියලා. මුන්න තාලින්වත් කල්පනා කරලා හිතන්න බෑ. අහන්න මිනිහ හිටියොත් තමයි සද්දයක් වෙන්නේ. නැත්තම් ඒකට සද්දයක් කියන්න බෑ. ඒ නිසා මේ ලෝකේ තියෙන දේ බෙදාගෙන වළඳන්නේ. ඇදගෙන නාන්නේ. ඒක දෙවිලා අපි ලෝකෙට චෝදනා කරනවා. මේ රූප සංචේතන, ශබ්ද සංචේතන ඕනම වෙලාවක ඕන දෙයක් වටපත් වෙන්න පුළුවන්. අපි හිතන්නේම නෙවෙයි. රූප කියලා වෙනම જાතියක් තියෙනවා, ශබ්ද කියලා වෙනම જાතියක් තියෙනවා, ගන්ධ රස පහස තියෙනවා. ඒවා ඇවිල්ලා මේ කරබනේ ඉන්න මගේ ඇඟේ වදිනවා කිය. නමුත් අර හාවෙක් අල්ලගන්න හිවල කොල්ලබ බෙත්තිලා පැත්තකට බලා හිටපු කතාවක් අපි දෙකේ පන්තියේ මුතේ ඉගෙනගෙන කියනවා. කොල්ලබ බබ මොනක්ක් කරන්නේ හාව ගිහිල්ලා කොල්ල බබට අතින් ගහනවා එන්න බබා සෙල්ලම් කරන්න කියලා. අත අහු වෙනවා. හ්ම් කියලා අනික් අතින් ගන්න. ඒකත් අහු වෙනවා. පළයන් යන්න කියලා පයින් ගන්න. ඒකත් අහු වෙනවා. අනිත් පයිමුත් ගන්න. ඒකත් අහු. ඔළුවෙමුත් ගන්න. ඒකට ඉවලාවිලා කරනවා. කොල්ල බබා කරපු දෙයක් නෑ. ආවගේ තියෙන ගායර තමයි ගිහිල්ලා කොල්ල බබා ලන්නේ. ඒ වගේ මේ ලෝකේ තියෙන සාක් දේවල් සංස්කාර වෙලා තියෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාර. මේවා තියෙනවා මම අනිත් එකට ඉස්සෙල්ලා බුද්ධ විදින්න ඕනේ. අනිත් එකට වැඩි බුද්ධ විදින්න ඕනේ කියලා අපි බෙදා ගන්නවා කිලෝරක් තුන කන්න බැරිද? ඒක නිසා දාර්ශනික පැත්තෙන් මතක් කරලා කියනවා ඇහැ කන දිව නාසය කය මන කියන මේ ඊතරම් හයට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ හය දෙනාම නිතරම කඩාවැටෙන්න බලාගෙන ඉන්නවා ආපాతගත වෙන්න බලාගෙන ඉන්නවා මුලිච්ච වෙන්න බලාගෙන ඉන්නවා නමුත් එක විඥානයයි කියන්නේ ඒ විඥාණයට සිද්ධ වෙනවා ඇහෙන් රූප බලනවද කනින් ශබ්ද අහනවද ගඳෙන් නහයෙන් ගඳ බලනවද රස බලනවද පහස බලනවද කියලා ස්වයංවරයකටපත් වෙච්ච ලස්සන කුමාරයෙක් වාගේ කුමාරිකාව ආයතෙන් බලන කොයි එක්කනද ගන්නෙ කියලා තීන්දුව කරන්න වෙනවා රූප බලන කුමාරිකාව ගත්තොත් ශබ්දහන කුමාරිකාව ප්‍රතික්ෂේප වෙනවා ගඳහන කුමාරිකාව ප්‍රතික්ෂේප වෙනවා රස බලන එක ප්‍රතික්ෂේප ස්පර්ශ ප්‍රතික්ෂේප ධර්ම ප්‍රතික්ෂේප වෙනවා එක එක් කුමාරිකාව තෝරන ගැන 6 දිනක් ප්‍රතික්ෂේප කිරීම. හැබැයි කුමාරයා හිතන්නේ ඒක නෙවෙයි මට කුමාරිකාව 6 දිනකගේ සොයන්වලක් ලැබුණා කියලා. ඒ නිසා ඒ කුමාරයා පැනපු ගමන් Tamange කර්මානුරූපව රුචි අරුචිකන් අනුව මනාපකම් අනුව එක කුමාරිකාවක් අනෙක් සියලු දෙනා ප්‍රතික්ෂේප කරමින් බාරගන්නවා. බාර ගන්නකොට පේන්නේ කුමාරිකාව ලබනොමවන් සාන්දසේ සෝමි ගුණේනා යන්නේ ඉතින් එච්චර දෙයක් ඇත්තෙම නැහැ. ගෙදර කියලා බලනකොට යකා. ඉතින් ඊට පස්සේ කියනවා ඕකේ ලතුලපන් කොණ්ඩේ හදපන් නැත්තම් බත් එක මට පාර යන්න බෑ කියලා අරක සංස්කරණය කරන අපරාධ මේ ගෑණි ගත්ත වෙනකොට අර ගෑණිය ගත්ත නම් හොඳයි කියලා හිතනවා. හැබැයි ඒ ගෑණි ගත්තත් එච්චරම තමයි. තේරුවාට පස්සේ ඒ කාලවට්ටම් කරන්න සංස්කරණය කරන එක තමයි අපි කරන්නේ. බුදුරජාණන්සි කියන්නේ තෝරන්න එපයි කිය. අපන්නක ප්‍රතිපදාවට යන්න. අවිරුද්ධ ප්‍රතිපදාවට යන්න. අරණ ප්‍රතිපදාවට යන්න ඔය හය දෙනාම හිතියට තෝරන්න තු ඉන්නේ මේ අයිතියක් උඹට තියෙනවා. උඹට බුද්ධ පුත්‍රයා කියන්නේ ශාක්‍ය පුත්‍රයා කියන්නේ කියන්නේ අනිත. කිසිම චේතනාවක් පහල කරන්න එපා. කිසිම කැමැත්තක් දෙන්න එපා. දුන්නොත් තමයි සංසාරට අහු වෙන්නේ. හය දිනාම හිටපු දින ස්වයංවරයේ තිබිච්චාවේ විනිශ්චයකට යන විනිශ්චය කරනවා කියන්නේම එක්කෙනෙක් ගන්නවා ගැන පස්දෙනෙක් ප්‍රතික්ෂේප කිරීමක්. කිසිම විදිහකට එකවරට හයම ගන්නම බෑ ඒක දී ඇති සාක්කයක් සාධකයක්. නමුත් අපේ මේ සංස්කාර ස්කන්ධය ස්මාර්ට් වෙලා යකින් නෑ නෑ මම ඔයා වෙනුවෙන් තෝරලා දෙන්නම් කියලා අපේ කර්මානුරූපව රුචිජ් කරන අනුව පෞෂත්වයට අනුව පැනලා දෙනවා. හයක් තියෙන එක එකක් තෝරනවා. තෝරපු ගමන් අනික හය පස් දෙනා ප්‍රතික්ෂේප වෙනවා අය සංසාරෙට අපිට ඒක හම්බ වෙන්නේ තෝරලා ගත්ත කෙනා අස්වායන් වෙලා මාන් වෙලා මේ ලපනමවන් සඳ වගේ දැක්කට ඔය වේල් එක ගලවලා බලපු ගමන් නිකම්ම ගඳ ගන්න අසුචි පිරිච්ච කපූ කලයක් තමයි හම්බ වෙන්නේ ඒකනේ මාගන්ධියා දකින්න බුදුරජාණන් කියන මෙහෙම අසුචි පිරිච්ච අසුචි පිටින් සායම් කරපු අසුචි කලයක් මගේ ඇඟිල්ලෙන් කකුල් කකුලේ මාපට ඇඟිල්ලෙන් අල්ලන්න වටින්නේ නැහැ කියලා පස්සේ මාගන්ධියා සංසාරට වෛර බැඳලා. ඒක නිසා තෝරා ගන්න තෝරන්න අවස්ථාව තීදී තෝරා නොකද සිටීම තමයි යෝගාවචරය කියන්නේ මේක තමයි මානව අයිතිවාසිකම කියන්නේ. බුදුරජාණන් අපිට පෙන්නලා දෙන්නේ චේතනා පහල කරන්න එපා, රුචි අසුකම් එළියට දාන්න යන්න එපා. ඒව එකකටවත් බෑ යෝජනා කිරීමෙන් එහාට යන්න ඉස්තර කිරීම කරන්න. උඹ යතේ ඉස්තර කරපු ගමන් ඔක්කොම යක්කු බවටපත් වෙනවා. යෝජනා වශයෙන් තිබිච්චාවක්. ඒක නිසා මෙතන සංස්කාර කියන එක චේතනා කියන වචනේ සමාන වෙනවා. උඹ චේතනා පහල කරේ නැත්නම් එව්වඹට දුක් වෙන්නෙත් නෑ, සංස්කාර වෙන්නෙත් නෑ, කර්ම වෙන්නෙත් නෑ, භවය රස කරන්නෙත් නෑ, භව නිට්ටයක් බාටපත් වෙන්නෙත් නෑ. මේකට අපි සිංහලයේ අපේ අම්මලා තාත්තලා කියනවා පැමිණි දුක් පැණිරායි කියලා. ඉල්ලලා ගන්න යන්න එපා මොකක්ද. තෝරන්න යන්න එපා මොකක්ද. අපේ කර්මානුරූප යමක් වෙයි නම් ඒක වෙයි ඒ දේ චේතනා නැහැ. ඒ දේ මානසිකාර නැහැ. ඒ දේ සංකප්ප නැහැ. අපිට ඒකට ඉන්න බැරිකමයි මේ කියන්නේ ඉවසීමක් නැතිකම කියන්නේ. අඩු ගානේ ආනාපාන සංසිතෙද්දී මොකක්වත් නොකර ඉන්න දන්නේ නෑ අපි. සද්ද වේදනා හිති වේල කරදර කරද්දී ඒවා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා ඉන්න දන්නේ. අපි අර කොල්ල බවත් එක සෙල්ලම් කරනවා වගේ එකට ගන්නවා. ගහපු ගමන් ඒක ඇලවෙනවා. ඒ නිසා සභාවක මොනම යෝජනාවක් ආවත් කවදාකවත් කලබල වෙන්න එපා. ඉෂ්ටිරුනේ නැත්තම් සම්මත වෙන්නේ නැහැ ඒක. ඉෂ්ටිර වීම තමයි සභා යෝජනාවල තියෙන ඒක සම්මත වෙන්නේ. අනේ ඉෂ්ටිර කිරීම තමයි සංස්කාරය කරන්නේ. ඒක නිසා සර්වඥයන් සඳහන් කරනවා රූපං රූපත්ථාය අபிසංකරෝති අபிසංකරෝති. වේදනා වේදනත්ථාය සංකරෝති අபிසංකරෝති. සංඥා සංඥාත්ථය සංකාර සංකාරත්ථය විඥාන විඥානත්ථය. ඒවා යෝජනාවක් කරගෙන ඉන්නවා අනිත් මාව ගන්න අරයට වැඩිය මාව හොඳයි කියලා. මෙයක් කියනවා යාට වැඩිය මාව හොඳයි කියලා. අපිට කරන්න තියෙන්නේ මේක පෙරපිනට ලැබුණා නම් කර්මානුරූපව සිද්ධ වෙයි. අපි මොනව කරන්න ගියත් මේ තේරීම කියලා කියන්නේ සංස්කාර වෙනවා සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. තෝරපු දේ වෙනස් වීම තමයි අපිට දුක් වෙන්නේ. අරිතු හය දෙනාට මොන වුණත් අපිට දුකක් එන්නේ මම තෝරාගත්ත මගේ ඒ කුමාරිකාට මොන හරි වුණොත් මගේ තේරීමට අභියෝගයක් එන නිසා ඒක වෙනස් වෙනවා වෙනස් වෙනවාමයි ඒක පිළිබඳ අහන දෙයක් නෑ සංඥා කියන්නේ බිරිකුවක් වගේ දෙයක් වේදනාවක් කියන්නේ සබම්බූලක් වගේ එකක් රූප කියලා කියලා කියන්නේ පෙන කිලක් වගේ එකක් ඒ වගේ මේ කුමාරිකාවක් කොහොමද සදාකාලික වෙන්නේ තේරුවයි කියලා තෝරපු දේ වෙනස් වෙච්ච ගමන් ඒ සියලු දේ තමයි බග වෙන්නේ තෝරන්න නැතුව හිටියානම් සීළු දෙනාමත් කුණු වෙලා මැරිලා යාවි. නමුත් අපිට ප්‍රශ්නයක් නැහැ. නැත්නම් මට ප්‍රශ්නයක් නැහැ. අන්න මෙතන මේ චේතනාට අහුවෙන්නේ නැතුව ඉන්න බැරිකම නිසා අපි හැමදාම බෙදාගන්නවා. අට වැඩි හොඳට අද බෙදා ගන්නවා කියලා. කොයි එක බෙදාගත්තත් අන්තිමට සංස්කාර වෙනවා. සම්පේ මේ චේතනා භාග වෙනවා. චේතනා විකේ කම්මං කියලා සර්වචන සඳහන් කරනවා. චේතනා පොක්ක වැදුන්නේ නැත්නම් කර්ම වෙන්නේ නැහැ. ඒ චේතනා කොක්ක සහ පිටින් අපිට එන යෝජනාව අතර පුදුමාකාර දාර්ශනිකව දක්වන්න පුළුවන් පරස්පර විරෝධිකම් එකක් තියෙනවා චේතනාව ඇතුලෙන් පිටතට පණින එක. රූප ශබ්ද ගන්ධ රස පිටින් ඇතුලට එන එක. මේ දෙන්න ඇමිනෙන්න ඕනේ සංස්කරණයක් බාටපත් වෙන්න. අපි පිටින් එළියට පණින්න නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. සංස්කරණ නොවි. චේතනා පහළ නොකර පිටින් කොච්චර ගැව්වත් ඇන්නත් පටලැවෙන්නේ. ඒක හොඳ උපමාවක් කටුකුරුදු ස්වාමීන් මතක් කරනවා. මහාන මැෂිමක උඩින් එන නූල පල්ලෙහාට නූල විදිනකොටම යටින් තියෙන බොබින් එකෙන් අමුණගත්තේ නැත්නම් මැස්ම වැටේ. රහතන් වහන්සේ කියලා කියන්නේ බොබින් එකේ නූල් නැහැ. උඩ මැස්ම වදිනවා දිගට නිකන් පේන්නේ නිකන් මැස්මක් තියෙනවා වගේ නමුත් රෙදි කැලේ එමිනේ පුතර්ජනය කියලා කියන්නේ නිතර පරීක්ෂා කරන බොබින් එකේ නූල් නැතුව කොහොමද මහන්නේ ඒ නිසා ඉවර වෙනකොට බොබින් එකට නූල් දාගන්න එක තමයි පුතර්ජනයගේ පරම කාරණා. එන සෑම දෙයක්ම විචනය කරනවා. එන සෑම දෙයකම කුණුදොස් ප්‍රකාශ කරන්න හදනවා. මේ රුචිය, මේ අරුචිය, මේක හරි, මේක වැරදි, මේක සාධාරණ, මේක අසාධාරණ, මේක සිංහල, මේක දෙමළ, මේක බෞද්ධ, මේක අබෞද්ධ උදේ ඉඳලා හැන්ද වෙනකන් අර කොයිදෝ යන නයි. ඉති මොඩක් වේදාන කනව කනව කනව කනව කියන්නේ. කවදා හරි තේරු ගන්නකොට මේ කිසිම දුකකට කිසිම විදිහකට දෙවන්නේක් සම්බන්ධ නැහැ. තන්නි කරවා කියන්න ඕන තමන් මේ චේතනා කරගත්ත ප්‍රමාණය ඒක නිසා ආස්වාස් ප්‍රස්වාසයේදී ධානාපන සතියේදී කාය සංස්කාර සමතේදී බලන්න තමන් චේතනා පාලන කර උස්ම ගෙවිලා ගියා. සත්‍ය සමාධියේ තියෙන වෙලාවේදී චේතනා නැති නිසා කිසිම පීඩාවක් නැති කිසිම ඝර්ෂණයක් නැති වායු පාපා යහනයක යනවා වගේ ජීවිතේ ජීවත් වෙනවා නැත්නම් අපි ඇත්තටම ජීවත් වෙනවා චේතනාවල ඉන්න හැම වෙලාවෙම අපි පැලහෙනවා අපි දැවෙනවා අපි ටැවෙනවා කෙහික භාවයක් තියෙනවා අසන්තුෂ්ත භාවයක් තියෙනවා නමුත් හොඳට ප්‍රයත්න කෙරුවොත් සීල සමාධි ප්‍රඥා ශික්ෂාවෙන් අපිට පුළුවන් කාය සංස්කාර සමතේ කරගන්නවා කියන එක අඩු ගන්න හිතා ගන්න පුළුවන් සමානට අත්දකින්න පුළුවන්. ඒකමයි චිත්ත සංකාර සමතේදී මොන જાති වේදනාව මොන જાති සංඥාවිල්ලා උඩ දාන්න පටන් ගත්තා. ඇඟේ දාගන්න නැතුව ඉන්න තියෙන හැකියාව යමක් නොකර සිටීමේ හැකියාව තමයි මේ සංස්කාර සමතේ කියලා කියන්නේ. ඒ නිසා ලෝකයේ ගමේ රටේ gedara මොන જાති ප්‍රශ්න ආවත් විනිශ්චය කරපු ගමන් අපි අහුවෙන. අපන්නක ප්‍රතිපත්තිය කියලා කියන්නේ අවිරුද්ධ ප්‍රතිපත්තිය කියන්නේ හැම දිනාගේ මතවලට අවිරුද්ධ වෙනවා. තාම තොරතුරු එකතු කරමින් ඉන්නවා කියන එකයි කියන්නේ. මට තාම මේ ප්‍රශ්න ඉවර කරගන්න තොරතුරු මදි. තව පොඩ්ඩක් කිමු. මේකට අපි කියන්නේ සිංහල ඉවසනවායි කියලා. එතකොට මේ අර ගොජ දාන කට්ටිය එහෙම නැත්නම් අපි කියන්නේ මූල ධර්ම කාණ්ඩ ඉවසන්න බෑ ඒගොල්ලෝ කියන කැක්කමක් නෑ හිතුම් මේ මේ හැංගීමක් නෑ තාම ගල් බමුණා වගේ බලා ඉන්නවා කිසිම තීන්දුවක් කරන්නේ නෑ කියලා. ඒත් කවුරු කුලප්පු කෙරුවක්වත් විශ්යක් කෙරුවොත් කර්ම රැස් වෙන්නේ Tamange මල්ලට. ඒසා බුදුජානකගේ ජාතක කතාවල ඉස්සල්ලාම පෙන්නේ අපන්නක ජාතකේ අවිරුද්ධ ප්‍රතිපදාව. අපන්නක සූත්‍ර කීපයක් දේශනා කරලා තියෙනවා මානවයාට පමණක් සාජාසයෙන් තොරව යමක් ඉදිරිපත් වෙලා තීන්දුවක් නොකර සිටීමේ මානසිකත්වයක් තියෙනවා. පරිණාමී ඊටාමත් ශ්‍රේෂ්ඨම තැන තමයි මනුස්ස මනසේ යමක් ඉදිරිපත් වුණාට රූප දැක්කට අන්ධෙක් වගේ ඉන්න පුළුවන් කම. මොන්න තරම් කටුක වචනෙන් බැලුවත් කොච්චර ස්තුති කළා නෑ වුණා වගේ ඉන්න පුළුවන් කම. මේ සබ්ජෙක්ට් එකේ සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් වුණත් නැත්නම් මේ විෂය පිළිබඳ කැළපැමිණිච්ච කෙනෙක් වුණත් මෝඩෙක් වගේ ඉන්න එක තියෙනවා. අර තේරෙන්නේ නැහැ. එතන මේ වෙලාවේදී තරු ඇඳලා කතිර ඇඳලා බුල් ජූඩෝ වලින් ගහන්න පුළුවන්. මොනවාක්වත් දන්නේ නැති කෙනෙක් අය කරබනි. අන්තිමට බැන්න මලමිණියක් වගේ ඉඳලා බේරෙන්නේ කියලා කියනවා. ඒක පේන්නේ අන්තිම බය අදුකමක් වගේ. අන්තිම නෝජල්කමක් වගේ. නමුත් මේක දේශනා කළා තියෙන බුදුහාමුදුරුවෝ වගේම බුද්ධ ශ්‍රාවකේ. බුදුරජාණන්සේ අනුමත කරපු එක. ඉතින් අපිට මේක ජීවිතේ පුරා කරන්න බෑ. හැම කෙරුවොත් එimhe අපේ ලෝකයේ තියෙන ඥාණයට පයින් යව වෙනවා. අපිට පුළුවන් චිත්තක්ෂණ කීපයකට කාය සංස්කාර සංසිඳනකොට මේක භාවනාව සඳහා සමබරතාවයේ මැදමාවත එහෙම නැත්නම් මධ්‍ය ප්‍රතිපදා තේරිමිති අනිවාර්යම දතේසු දෙයක් තමයි යමක් නොකර ඉන්න වෙලාවේදී තියෙන සුවේ. අපි කියමු තද බල නිින්ද කියලා පුතුමාකාර සුව සේවාවක් සිද්ධ වෙන්නේ. ඒ වගේ භාවනාවේ හොඳටම ආනාපානෙ ගෙවුනත් මොන්නම දෙයක් අතිල්ලන්නෙත් නෑ ඊගාට මොකද කරන්න කියලා අහන්නෙත් නෑ මේත් මදයි කියලා හිටියොත් අර මනෝපුප්පංගම වූ වේදනා සංඥා සහිත චිත්ත සංඛාර දැනගන්න පුළුවන් තත්ත්වටි කලබල කරන තාක්කල් වතුර කැළඹෙන තාක්කල් ඡායාව පේන්නේ වතුර සම්පූර්ණයෙන්ම සංසිඳෙනවා. සංසිඳුණාට පස්සේ ඡායාව පේනවා කියන එක ඡායාවේ ලක්ෂණනේ වතුරේ හැටි. පිළිවිබු කරන ගතියක් තියෙනවා. හිත ඒ තරමට සංසිඳුණාට පස්සේ තමයි මේ චිත්ත සංකාර පිළිබඳව අපි දොරෑරීම සිදු වෙන්නේ. අන්නේ දොරෑරුණාට පස්සේ අච්චරමයි. මොන චේතනාවවත් මොන වේදනාවවත් මොන සංඥාවවත් එකක්වත් මගේ ඇඟේ වදින්නේ මම ඉදිරියට පැනලා එකත් එක්ක ඒකට ඉෂ්ටිර කිරීමක් කරේ නැහැ. අන්නේ අයිතිවාසිකම් බුදුහාමුදුරුවෝ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට පෙන්වලා දීලා තියෙනවා. හරියට යුද්ධ පිටියේදී හදලා තියෙන බංකරයක් වගේ. එහෙ මේ යුද්ධ ඊතල දුනු බුලට්ස් එහෙම නැත්නම් මොනවා ගියත් බංකරේට ඕන නැතිකම් හිටපන් ඒක ඇතුළේ මොනක්වත් එන්නේ. මාන්නේ වගේ තමයි චිත්ත සංකාර සමතේ කාය සංස්කාර සමතේ චිත්ත සංස්කාර සමතේ අන්නේ තැන ගියාට පස්සේ අපිට පේන්නේ නිකන් සාමාන්‍ය සෙල්ලක්කාර කෙනෙක්ගේ පැත්තෙන් බලනකොට පේන්නේ අපි ජීවිතෙන් පැනලා ගිහිල්ලා ඉන්නේ. ඉතින් බය අදුකමට කරලා තියෙන කියලා. ඒක නෙමෙයි කි පුළුවන් නම් කරලා බලන්න කියන්නේ. ඕනම කෙනෙකුට කරලා බලන්න කියන පුළුවන් නම් සංසිද්ධියදී හුස්ම පුළුවන් නම් ඒකම ගත කරන්න කියන. ඒ වගේම මේ සුඛ වේදනා දුක්ඛ වේදනා දැනෙද්දී নানা ප්‍රකාර සංඥාවල් වලින් අපිට හීනමවල පෙන්නද්දී මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ඒතං සන්තං ඒතං පනීදං යදිදං සබ්බ සංඛාර සමතෝ මේ ශාන්තිය මේ ප්‍රණීතේ එන සිල් සංස්කාරණගේ සමතේ සබ්බූපනසි පටිනිස්සග්ගෝ මේ ලෝක යමක් කමක් කියලා තියෙනවනේ මේ තේරම තැලා දාන එක තණ්හකය නිරෝධය. ඒක නිසා මේ වගේ වෙනකොට කල්පනා කරන්න දැන් මට හිතවිල්ලක් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මට මේ වේදනාවක් මට සාධ්‍යයක් ඇහෙනවා. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. ඒතං සන්තං ඒතං පණිතං යද්දං සබ්බ සංඛාර සමතෝ මේ දුක් වේදනාවට ඇති පටිඝානුසේ හෝ සුඛ වේදනාවට ඇති කාමරාගානුසේ හෝ මගෙන් පහළ වෙන්නේ නැත්තම් ඒතම් මම පැනලා දෙන්නේ නැත්තම් මේ සංස්කාර සමතයක් කියලා කියනවා එතකොට ඒ බවට එන්න නම් මගේ දැනුවත්කම් පුළුවන්කාරකම් දක්ෂකම් යමක්කමක් කියන සේරම පොදිය පිටින් බිම කියන්නේ මොන්නම තාලකින්වත් තර්ක මනසීයට આવුත් එයා කියන බෑ බෑ මෙහෙම ඉඳලා බෑ. ඒක නෝන්ජල්කමක් කොන්ද බන්නක මොන හරි කරන්න ඕනේ. මෙන්න මේක තමයි සුද්ධම අර්ථකථනයේ කෙලස් කියන්නේ ඕනකොට තමයි. මොනවා වුණත් කෙලසන්න පුළුවන් ගතියක් කෙලස් වල තියෙනවා. නොකෙලිසේ ඉන්නවයි කියලා කියලා කියන චේතනා පාලන කර ඉන්නවයි කියන එක. මම හිතන්නේ මේ මම දැනුවත් අයකොත් විනාඩි 20ක් 25ක් විතර මේක මතක් කරලා තියෙනවා. මේක අපි හෙටත් ගන්න කියලා මම යෝජනා මේකම අපි ටිකක් මේ විස්තර කරලා ගත්තොත් මේ සංස්කාර පිළිබඳව ਸਰවඥාන්ත මේ සත්ත්‍ඨාන සූත්‍රයේ දේශනා කරන මේ සංස්කාර පිළිබඳ විස්තරය මෙම මේව හටගන්නේ කොහොමද? ඒ වගේම හටගත්ත සංස්කාරයන්ගේ ගෙවා දැමීම අපි මගේම සංස්කාර මටවද දීලා යන හැටි දකින්නේ කොහොමද? ඊට පස්සේ සංස්කාර මැද මධ්‍යම ප්‍රතිපදාවේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංශ්ලේෂණය කරගන්නේ කොහොමද? සංස්කාරයන්ගේ ආදීනව ආස්වාද මොනවද ආදීනව මොනවද නිස්සරණ මොනවද කියලා බැලුවොත් මේ නිවන අකාලික දෙයක් බවත් දැනට නිවන ලබන්න අපිට අසවල් දේ අඩුයි කියලා මොන්නම දෙයකවත් අඩුවක් නැති බවත් දෙවන්නේගේ කිසිම සම්බන්ධයක් නැති බවත් මේ අපි දැන් විඳවන්නේ අනිවාර්යයෙන්ම අපි දැන හෝ නොදැන පහල කරන ලද චේතනාවලින් ඇතිවෙච්ච නැත්නම් කර්ම අනුවයි සිද්ධ වෙන්නේ. ඒකට මැරිලා උපදින්න ඕනේ නෑ. මේ ජීවිතේ දැන් දැන් වශයෙන් දැක්කොත් මේක ඒ දැකීම කවම කවදාක දුක පිණිස පිටක්. හැබැයි දැකීම දුෂ්කරයි. මොකද අපි සක්කාය දිට්ඨිය හැම වෙලාවෙම පෙන්වන්නේ ඒක බංකොලොත් වීමක්. විනාශයක් වගේ. නැතිනාස්ති වීමක් වගේ. ශීදී විනාශා ගැනීමක් වගේ. ඒ නිසා මේ දෙක අතර පරස්පර හුරස්පර වෙන වෙනසක් තියෙන නිසා යෝගාවචරය මේ කරන තඩමාරුව, මේ කරන හෙට්ටුව, මේ කරන සංසාරේ පළවෙනිතර කරන දේ අම්මපා වඳින්නවට. මොකද මුළු ලෝකෙම කියලා කියන්නේ යන රැල්ලට යන කියලා. යෝගාවචර විතරක් රැල්ල ඒ පැත්තට යද්දී කඟති ඉහළට පීනට ගන්න උත්සාහයේදී Tamange සියලුම රුචි අරුචිකම් සියලුම මතිමතාන්තර සියලුම උපමාන සේරම බුදුන් ඉදිරියට බිම තියන්ට යන අඟුලිමාල තමන්ගේ ආයුධ බිම තිබා. ඒකලියල යමක් නොකර සිටීමේ හැකියාව. අවිරුද්ධ ප්‍රතිපදාව දිගට කරන්න කරන්න පේන්නේ නෝන්ජල් වෙනවා වගේ වුණාට මුත්‍රාඥාන්සේ සඳහන් කරන දාහක් යුද පිටියක සෙනඟ දිනනවට වැඩිය තමන් තමන් දිනාගන්න එක වටිනවා මෙන්න මේ වගේ අරමුණු සංසිඳීගෙන යන වෙලාවදී අනේ එපා චේතනා පහල කරන්න. අනේ එපා මේ පරිසුදු වතුර පෑදිතියට බොරදී එකතු කරන්න. අනේ එපා මේ ආකුල් ප්‍රවාහය අනාකුල් ප්‍රවාහය ආකුල කරන්න. ආකුල වෙච්චාවයි වෘද්ධි එකතු වෙච්චාවයි අපේ ඇඟෙන් මේ දේවල් වෙච්චාවයි මතක තියාගන්න මේක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. මේක තමයි මේ ආත්ම සංඥාව කියලා කියන්නේ. මේ තමයි මම ආයනේ කියලා කියන්නේ අන්නේ මම ආයනේට රංගපාණ්ඩ ඇරලා හොඳට පිටිය දීලා බලන්න හිටියොත් ඒක මම කියනවා දක්ෂ යෝගාවචර ගතිය කියලා. ඒක මේ තටමලාව කරන්න බෑ. කායනුපස්සනාවෙන් පටන් අරගෙන වේදනානුපස්සනා, චිත්තානුපස්සනා විදියට ක්‍රමයෙන් ක්‍රමයෙන් යන්න ඕනේ. යන්න යන්න තමයි අපි මේ පන්නරේ ලබාගන්නේ. ඒක නිසා මේ කල්පනා කරලා විතරක් මේක කරන්න පුළුවන් කියලා හිතනවා නම් මම හිතනවා ඒක මේ ධර්ම ගෞරවයේ ධර්ම ගම්බීරත්වයේ සුළු කොට තැකීමක් කියලා. පෙර ආත්මවල කරපු කෙනෙකුට නම් බැරි වෙන්නත් බැරි නෑ. නමුත් අපි හිතා ගන්න ඕනේ අපි කායනුපස්සනාව ඉඳලාම රූප ධර්ම ඉඳලාම මේ කරගෙන ගියොත් අපි කරපු සෑම භාවනාමය වැරද්දකම වටිනාකමක් තියෙනවා. මේ වැරද්ද තමයි අපිට ගුරුවරෙක් වෙන්නේ. ඒ නිසා ඒ සියලුම වැරදි එකකටවත් පශ්චාත්තාප වෙන්න බෑ. භාවනාවක් කියලා හිතලා ඉදිරියට යනකොට බලන්න හොඳට දෙන්න පුළුවන් සැප සත්‍යත්ව දීලා හොඳට සංසිඳෙන්න ඇරලා ඒ සංසිඳීමට චේතනා පාලන කර පුළුවන් තරම් කලයන් හැටියට මැස්ස ගන්න යන්න පුළුවන් වුණොත් මේ සංස්කාර කියන එක තේරුම් ගනිවි. හැබැයි එදිනෙදා තමන්ගේ ජීවිතයේ බරපතල මොනක් කියන්න පුළුවන්ද? අර්බුදමත් වේ. මොකද මුළු ජීවිතේම අපි කරන්නේ නිර්මාණශීලීත්වය. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ ලෝකේ නිර්මාණශීලීත්වය කියලා කියනවනම් අභිවෘද්ධියක් කියලා කියනවනම් ලෝකාභිවෘද්ධිය කියලා කියන්නේ සුසාන වර්ධනයක් කියලා. අපි කරන ඕනම දෙකින් වැඩෙන සුසානේ විතරයි. ඒක නතර කරන්න ඕනේ නම් යමක් නොකර සිටීමේ හැකියාව බලන්න වෙන එකට අපි භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ. ඒකටයි අපි මේ කාය ජීවි මේ හිත කය වචන හික්මනවයි කියලා කියන්නේ. සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා. ඒක මුළු ජීවිතේ පුරාවට එදින්දා හැමදාම කරන්න පුළුවන් කියන්න බෑ නමුත් භාවනා මධ්‍යස්ථාන එකදීවත් චිත්තක්ෂණ වශයෙන් හරි අත්දැක්කොත් අපිට තේරෙවි අපේ නිවනට දෙවන්නේක් බලපාන්නේ අපි මේ දුකට දෙවන්නේක් බලපාන්නේ ඒක තන්නි කරම දුක දිහා බලන ආකල්පයේ වෙනසක් තියෙයි. ඒ අනුව බලනකොට මේ සංස්කාර ඉගෙනීම සංස්කාර පිළිබඳ වැටහීම ගා දාර්ශනික පැත්තේ වටිනාකමක් තියෙනවා. නමුත් ඒ සඳහා සෑහෙන බුද්ධිමයක් බුද්ධිමය පසුබිමක් අවශ්‍යයි මේක තේරුම් ගන්න. මොකද ආනාපාන සති සූත්‍රය දාලා බලනකොට මේ මුල් දැනුම නැති වුණත් ආසල් ප්‍රසවාසයේ සංසිඳනකොට සංසිඳවාගෙන යන්න පුළුවන් නම් වේදනා සද්ද හිතවිලි ආවත් ඇඟේ වගලා ගන්න නැතුව යන්න පුළුවන්කම තියෙනවනම් අර පොතේ දැනුම නැති වුණාට යම් ප්‍රමාණයකට ඒක අර පිටිපස්ස ගන්න. ඒතර ගුරුවරයා පිළිවෙත ලොකු ශ්‍රද්ධාවක් අවශ්‍යයි. උපදේශ නීති අනුකූල පිළිපැදීමක් අවශ්‍යයි. සීලය අවශ්‍යයි. තමන්ගේ මානසික සුවය නැත්නම් අසමබර භාවයක් නැතිකම අවශ්‍යයි. ශ්‍රද්ධාව අවශ්‍යයි. ඉතින් මේ කරුණු අතින් මේ එක්කෙනෙක්වත් අඩුපාඩු තියෙනවා කියලා මම හිතන්නේ. හැම කෙනාට මේ කරුණු තියෙනවා. ඒ ඔක්කොම යොදවලා මේ සංස්කරණය වෙන එතන එතන නූල් ගැටේ වැටෙන හැටි යටින් ගිහිල්ලා බොබින් එකේ නූල කොක්ක වදින හැටි චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස දකින්න වාරය පාස අහන වාරය පාස ගඳ බලන වාරය පාස රස බලන වාරය පාස පහසක් ලබන වාරය පාස හිතට හිතවිලක් එන වාරය පාස මේ තණ්හාවෙන් මාන්නේ දික්කීමව අපි පටලවා ගන්න හැටි දැකගත්තොත් අපිට සංස්කාර පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ සියුම් අවබෝධය තමයි ඉස්සරහට අපිට තද බල ගැඹුරකට යොමු කරන්නේ. ඒ සඳහා මේ ධර්ම කොටස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මන්නත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පැයකමාරක කාලය අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් අපි චාරිත්‍රානුකූලව ධර්මදේශනා පස්සේ සුවල්ප වේලාවක් කරනවා තේරෙන්නේ නැතිවක් හෝ අදහස් මත මතාන්තර හෝ තියෙනවා නම් සාකච්ඡා කරන්න. ඒකට කරුණාවෙන් ආරාධනා කර සිටිනවා. ධර්ම සාකච්ඡාවක නාමයේ ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ දැනගත යුතු ප්‍රකාශ පිළිතුරක් තියෙනවා කරුණාකරලා වේලාව ගන්න. එහෙම නැත්නම් අපි පැයක සක්මනකට යෙදෙන්න බලමු. මේ සංස්කාර කියන වචනේ තේරුම් දෙකක් තියෙනවා කියන එක දැනගන්න ඕනේ. අපි සබ්බේ සංස්කාර අනිත්‍යවම අපි අදහස් කරන්නේ මේ භාගෝපයන් කියන්නේ ඒ ගණක් විඥානේ ආපෝතේ ජෝ වායු පඨවි ආකාර විඥාන වලින් ලැබෙන සෑම ක්‍රියාත්මක සංස්කාර වලට අයිති වෙනවා. විකාරී අදහස් අන්තිගේ කරනකොට ඒක තමයි ඇත්තටම මම කිව්වේ අපි කරපු අර කජ්ජනීය සූත්‍රයේදී රූපයක් රූපයක් බවට පත් වෙන්නේ සංස්කාර නිසා තමයි. රූපං රූපත්ථය අபிසංකරෝති සංකරෝති අபிසංකරෝති වේදනා වේදනත්ථය ඒ දේවල් කවදාකවත් මේ දෙයක් බවට පත් වෙන්නේ සංස්කාර තියෙන කෙනෙකුට පමණයි. يعني හිතක් තියෙන කෙනෙකුට විතරයි ඒක වෙන්නේ. ඒ මනුස්සයාගෙත් ඒක පෙර සංස්කාරයට ඒක ඇදලා ගන්න ඕන. ඒක සත්‍යයෙන් පමණයි. ඒක ශක්ති. ඒක නෙවෙයි වේග. මේ වේග ටික වේග සංස්කෘතියක් මේ ලෝකේ තියෙන ශක්ති සංස්කෘතිය මේ ලෝකෙ මොන්න අපි කොච්චර වෙනවද දැක්කත් ඒ ශක්ති සංස්කෘතිය මොකුත් වෙන්නේ නැහැ. බුදුහාමුදුරු පහන වුණාට මොකුත් වෙන්නේ නැහැ පිරුණ පාඩ මොකුත් වෙන්නේ නැහැ. ඒක ඔය මූදරල ගහනවා වගේ ගගහ තියෙනවා. මේ එකක් අල්ල. ඒ අල්ලන්නේ අපේ අභිරුචිය අනුව. අපේ මතිමතාන්තර අනුව. ඉතින් ඒක අල්ලන්න ගහනවා ඊට පස්සේ. මේක මගේ කියන්නේ ඒක වෙනස් වෙනකොට අඬනවා. ඒ වගේ කෝටියක් දේවල් තියෙනවා. ඒක අදාළ දේ අල්ලන්නේ මගේ තියෙන කර්ම ගති, ජම්ම ගති, උරුලෑ ගති කියලා කියන්නේ. ඒ උරුලෑ ගතිය නෝ. ඒක තමයි සංස්කරණ කරගන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ හදාගෙන, බෙදාගෙන, වන්දාගෙන කරනවා. සංවාස දැන් අර සංවාස කියන විදිහට මේ කිස්ම ගියා මූලට මූලලා බලන් ඉඳලා මූල මැද අග ඔක දෙන්නේ ඒක අපිට අවශ්‍යයි ඒ ප්‍රකාශය ස්වාමිනාස් දැන් ස්වාමිනාස් මට තේරුම් හැටි සමහරව හරියට තේරුම් නැද්ද ගන්න. දැන් හුස්ම දිහා මුලට මුලලා බලන් ඉඳලා මුල මැද අග ඒක හොඳට මෙනෙහි කරලා ඊට පස්සේ හුස්ම නොදැනෙන මට්ටමට ආවම ඊට පස්සේ සංසිඳීමේ මට්ටමට ඇවිල්ලා ඊට පස්සේ ඒකත් අර ටයිට් රොක් ස්මෝකින් වගේ විදියට යන ගිහිල්ලා එහෙම කෙනෙක්ම යන process එකක් ගැන ස්වාමීන් වහන්සේ දැන් කිව්වා. දැන් ඒක සමත භාවනාවෙම යන්න පුළුවන්ද? කියන්නේ එතන හුස්ම මූලත මූලලා බලන්නෙම නෑනේ සම්මාස් මට තේරෙන්නේ යන විදියට හුස්ම යා දුරින් බලන්න පුළුවන් සම්පූර්ණ ස්ථාතිය. එහෙම කළත් මේ මේ මේ තැනටම එන්න පුළුවන් නම් මේ මේ process එකේ ගියාට කමක් නැහැ. නෑ හුස්ම ගැන දුරින් හරි ළඟින් හරි ඇතුලෙන් හරි පිටින් හරි බලන සද්ද වේදනා ඇතුළට විසිරලා නෑනේ. එච්චරයි. ඔබ සමත කිව්වත් එකයි විපස්සනා කිව්වත් මොනම දෙයක් කර කියන්නේ සුතමේ ඥානෙ වක් කරගන්න හදන්නේ ඔය. හුස්ම තියෙන්නේ ඉතු ඉලක් නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි එච්චර තමයි වගේ බලන්න. එතන ඉතින් ඒකට යන ගල යන හැටියට මැස්ස ගහලා දෙන එකයි තියෙන්නේ. මම මේක මාරු කරන්න කියලා මොකේද මාරු කරන්නේ? මාරු කරන්නේ නැහැ හොඳට බලන්න මේ මුල මැද අග. ඒක මට ඉස්සර එන්නේ එන්නේ ගුරු වෙලා තිබුණේ. අනිත් එක ගුරු වෙලා තිබුණේ. ඒකෙදී මට ස්වාමීන් වහන්සේ කියන සමහර ඒවා දැන් නම් කමතහ සුදු කෙනෙක් හරි ඒ විදිහට මුල මැද අගව දැකීම හෝ දුර වශයෙන් ළඟ වශයෙන් දැකීම හෝ මේක සත්‍යක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් වශයෙන් දැකීම හෝ නිසා තමයි විශ්වාසයේ වැඩිවීමක් තියෙනවා දැන් මේ බාහනා පානෙත් එක ඉන්නේ කියන්නේ. නෑ නෑ ස්වාමීන් වහන්සේ කලින් මට ඔය කියන විදිහට එහෙම පුණී වෙලා ගින් හුස්ම ඔය කියන විදිහට ආයාර යන සිතුවිලි එහෙම ඒවත් ආවා ඒ පුළුවන් වුණා ඉන්න එක විදියකට ඊට පස්සේ මම මාරු කරලා සයනස ටිකක් පාඩගෙන ඒක මේ මම කොන්ෂස් කරනවා වගේ කල්පයක් කියලා ඒ කියන්නේ සංස්කරණය කරනවා කියන්නේ ඒක ඒක වින්ඩෝ කරන්නේ ඉතින් ගායක තමන් දාපු දේ තමයි වින්ඩෝ කරන ඉතර සිම්පල්. ඒක ඒක තමයි හරි ඔපරේෂන්. කියන්නේ වරක වරද්දනවා හදනවා. ඒකෝට තමයි දැනගන්නේ මේක වැරදි මේක හරි කියලා. මම කිව්වට හරියන්නේ නැහැ. බුදුහාම කිව්වට හරියන්නේ නැහැ. මේ අත ගාලා කියන්නේ තල කළ ගාලා මේ කක්කා. මේ චූ. ඒ පොඩි එක අත ගාලා මේ අම්මා දැනගත්තට වැඩක් නැහැ. ඒක ස්වාමීන් වහන්සේ මම හිතාගෙන ඉන්නේ දැන් මේ විපස්සනා ආනාපාන දිහා බැලිය හැකි ක්‍රම ලක්ෂයක් තියෙනවා. එක එකන එක එක තාලට බලන්න. ඔය එකක් කිව්වට පස්සේ ඒකම බලන්න හදනවා කියලා කියන්නේ ඉක්මන් කරන්න හදන ක්‍රම. ආනාපානේ ඉන්නවනම් පේන්නේ මොකක් හරි එකක්. ආනාපානේ මොකක් හරි පැතිකඩක් පේනවා. ඕක එහා පැත්ත අල්ල වෙන එකක් බලන්න යන්න එපා. පෙන්නන දේ බලන්න. ආනාපානේ කියන්නේ හැම වෙලාවෙදීම එයා මේ රුප්පන ගතියකින් කුප්පන ගතියකින් සරණ ගතියකින් ගැටෙන ගතියකින් පීඩා කරමින් ඉන්නේ අපිට කොයි හරි ඒ මොහොනත දැක්කනම් එච්චරයි ඒක එහා පැත්ත හරවලා බලන්න යන්න බලපු ගමන් වෙන්නේ චේතනාවක් අනා ගැනීමilla මේක හරිද මේක වැරදි කියලා අනිවාර්ය සැකයක් එනවා එන දේ බලනවා කියන එක පැමිණි දුක් පැනිදායි කියන විදිහට ඕ choiceless awareness කියලා කියන්නේ එහෙම නැත්නම් unassuming non reactional method දෙකේ මොනම විචිකත් එක සංස්කරණය කරන්න බෑ. සංස්කරණය කෙරුවොත් චේතනා පහන. ඒකට කර්මරස වෙනවා. එන දේ නටාගෙන එන හැටි බලන්න එකයි තියෙන්නේ. ආනියම් සංස්කාරයන් මතකෙන්නේ තමයි. ඒ කියන්නේ පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර නැතුව මේ කියන්නේ සැප දුක් දෙක නැතුව අදුක්කම සුඛ වේදනා බලනවා වගේ සංස්කාර වගේක් තියෙනවා දැන් උපාසකම්ම කිව්වා වගේ මම මේක කරනවද කෙරෙනවද කියලා හිතන්න බෑ. ඒ අභිධර්ම ක්‍රමෙට කියනවනේ අසංස්කාරික සසංකාරික කියලා ભેදයක්. ඔක පොතේ හොම ලිබ්බට වැඩේ වෙනකොට හොයන්න බෑ. හුස්ම මේ ගන්නවද ගැනිනවද කියලා හිතන්න බෑ. මේ හිතවිලි එනවද හිතනවද කියලා හිතන්න බෑ. බලනවද පේනවද කියලා හිතන්න බෑ. අහනවද ඇහෙනවද කියලා හිතන්න බෑ. අන්නේ වෙලාවේදී තියෙනවා සංස්කාර ඇති නැති ભેදයක්. පෘථග්ජන මේ සියලුම සංස්කාර කියලා හිතන්න පශ්චාත්තාප වෙනවා. ආර්යයන් වහන්සේ මේ සේරම පැත්තට විසිකොල දාලා ඔබට ඕන දෙයක් කරගනි මට ඕනකමක් තිබුණේ නැහැ නිසා ආවත් ගණන් ගන්න. ඒ නිසා ආනන්ජාවි ප්‍රදේශයේදී පු탁ජනයයක පව් මල්ලට දාගන්න. ආතන්නාංශය දන්නවා මෙව වෙන දේ කොට තමයි මේකට පශ්චාත්තාප වෙන්නේ කියලා ඔබ ඔබට වගකීම් උත්තර දෙන්න යන්නේ නැහැ. ඔය දරුවට උපන්න සාධක ලියන්න යන්නේ නැහැ. පු탁ජනයා කොහේ හරි කුණ කන්දලක් තිබුණොත් ඒක ඇඟේ දාගන්න එක තමයි පු탁 පු탁 කියන්නේ. වෙච්ච අකුසල කර්ම ගැන හෝ වෙන්න තියෙන අකුසල කර්ම හෝ කොස්තෙන් අතු ගන්න සතෙක් මරිච්චාම එක මං හිතලා කෙරුවද ඒකයි මේ කඩේ තියෙන මස් කාපුවම සතු මරීම සිද්ධ වෙනවද නැද්ද කොටුකොල තම්බන කොට මේකේ කොකුපඩු පිටර තිබිලා මැරිලා මේකෙත් පාර ගාතට අහු වෙනද කොහේ හරි කුරුලන්දක් අරගෙන ඔයේ කල්පනා කර කර ඉන්නවා ඒක හිතන එක සදාචාරාත්මක වගකීමක් කියලා සදාචාරත් වගකීමක් නෙවෙයි මේ පවු නැතුව ජීවත් වෙන්න බැරිකම තියෙනවා බතට මාළුවට උඹලකට නැතුවා කොහෙන් හරි ගිහලා ටිකක් දාගන්න. ආනන්ද අපි සංකාර වලට යනකොට ඕනනම් පවක් කරගත හැකි ඕනනම් පිනක් කරගත හැකි දෙක තියෙන්නේ පුණ්‍ය අපුණ්‍ය දෙක මැද. ඒකට මේ පුද්ගලයාගේ අකල්පය තමයි බලපාන්නේ. එන්න එන්න එන්න එන්න මෙවුවා මේ අහක යන දේවල් මම කල්පනා කරලා කාලේ නාස්ති කරනවා පැමිණි දෙයට එළඹිලා ඉන්න ගතිය. මේ තොර තොර මේ අපි මේ ෆිලොසොෆයිස් කරනවා එහෙම නැත්නම් සයිකොලොජිකල් ගේම්ස් එල්ලක් කරනවා නෙවෙයි. යන්න ඇරලා ඊගා චිත්තක්ෂණයට සුන්දරව බලන්න. ඊගාටන චිත්තක්ෂණේ අලුත් එකක්. ඕක කල්පනා කරන පරණ වෙච්ච චිත්තක්ෂණේ කුණු කන්දලයක් කල්පනා කරන්න ඉන්න එපා. අර හරකේ කාල රැයට වමාරලා කනවා වගේ. මොනම දෙයක්වත් ඕනේ. මොනම දෙයක්වත් ඕනේ ඊගාවෙන චිත්තක්ෂණයට බබෙක් අලුත්පදිච්ච බබෙක් රූප දිහා බලනවා වගේ එන ආස්වාස ප්‍රස්වාසය දිහා එන එක දිහාට එන්න. ඒකට මොකක්වත්. එන්න එන්න සරල වෙනවා. ඒක පුළුවන් තරම් දික් කරන්න කියනවා. පුළුවන් නම් විනාඩි 5ක් ඉන්න පුළුවන් මට 10ක් ඉන්න ලැබේවා. 20ක් ඉන්න ලැබේක හරියට මේ මොහොත මැද දඟලලා දඟලලා පීනගනිගේ මිනිස්සෙකුට දිවයිනක් හම්බුනා. එයා හිතනවා දිවයින ටිකක් පලන්න මට හොඳ වියලි තැනකට ගිහිල්ලා ඉන්න පුළුවන්. පුංචි දිවයින නම් කොහොමඩක්වත් තිරිකට වාත ගහනවනේ. පලල් කරගන්න හදන කෙනා නිසා ඒක කෙලස් නැති තැනක් කියලා හිතන්න පුළුවන්. මමයා නැති තැනක්, කරන්නෙක් නැති තැනක්. ඒක සුද්ධ වශයෙන්ම කෙරෙන දෙයක් ඒ නිසා චේතනාව නැහැ. කවදාකවත් මේ මේ ඔය කියන චිත්තයෙන් නිසා කර්ම රැස් වෙන්නේ. ඉතින් ඒක මුළු සංසාරේටම ලොකු අපි ලබන ලොකු වෙනසක් නේ. නිසා අපි අනුග්‍රහ කරන්න කියන එක පවත්තා. ඒ තව තව වැඩි කරන. වැඩි කරන යනකොට ඒක එහෙම තියන නෙවෙයි. ඒකේ මණ්ඩි තව මිදෙන්න පටන් මණ්ඩි මිදෙන්න මිදෙන්න මිදෙන්න ඊගාවට තියෙන චිත්ත සංස්කාර පිළිබඳව වැටහීමකට සුදුසුකම් ලැබෙනවා. ඒක එන්නේ ඉවසීම තුළ. දේවල් දෙද්දී කරබන ඒකට එහෙම තැම්පත් වෙන්න දීලා බලන ඉන්න එක. මොකද අපේ හිත හැම දෙලාවෙම මොනාරි කරන්න මේ නිර්මාණශීලීත්වයක් තියෙනවා. ඔය සංස්කාර කියන එකට සර්වඥයන් කිව්වද ප්‍රයෝග කියන වචනේ පාවිච්චි කරනවා. මේකේ තියෙන්නේ ප්‍රයෝග පටිපස්සම්බනේ. ප්‍රයෝග මොනවාක්වත් නැත්නම් නිවන වචනය යොදනවා ප්‍රයෝග පටිපස්සම්බනේ. සීල ප්‍රයෝග අතහැරලා. ඔය යන්නයි. ඒක කරන්න බෑ මාන්නේ තියෙන තාක්කල්. ඒක කරන්න බෑ තණ්හාව තියෙන තාක්කල්. ඒක කරන්න බෑ දෘෂ්ටි තියෙන තාක්කල් මොනව හරි ඇඟිලි ගන්න හිතෙනවා. ආන්නේක හොඳට දැනගෙන ඉතින් ආරම්භසි යමක් නොකර සිටීමේ හැකියාව. ඊගාවෙන චිත්තක්ෂණයට 100 100ක්ම අවදි වෙනවා. එච්චරයි මම කරන්නේ. මොකද්ද එන්නේ? ඒකට අවදි ඒක වෙන්නම් පසුීටිවිල්ලේ කොන් නැහැ. ඒකෙන් ආපු මේ <clears throat> නිගමන තීන්දුව මොනම දෙයක්වත් නෑ. ඒක ගියේ දේ ගියා ඊගාවෙන එකට ලෑස්ති. එතකොට ඇත්තටම ඒකට අපි කියන ජීවත් වෙනවා කියලා. එහෙම නැත්නම් වෙන්නේ අපි අතීතයේ තමයි ස්මරණය කර කර අතීතයේ අනාන අතීතාන ධාවන චිත්තයට ගියොත් අනිවාර්යෙන් පශ්චාත්තාප වෙනවා. ඒ නිසා කියනවා ජීවිතයේ තරුණ වයසේ භාවනා කරන අයට උතෙන් දෙන්න බැරි අනාගත සීන පැතුම් නිසා. පණහයට පැන්නට පස්සේ කරන්න බැරි කරපු තකතිරුකම තක් වෙලා අතීතය අනේ චෙක් කරගත්ත වැඩක් කියලා පශ්චාත්තාප. එනිසා කොයි වෙලාවකවත් මායя දෙන්නේ නැහැ. හරියට මේක උඩ ඉන්න වෙලාව. ඉතින් අර මුළු පුරාම උත්සාහ කරොත් වෙනවා ජීවිතේ තරුණ කාලේදී තිබුණ අනාගත ප්‍රතිසංගන වෙනුවට වයසට යන්න යන්න අතීතන අතීතන දහවන එනවා. ওই දෙකම තේරුම් ගත්තොත් පේනවා මේවා හුදු ආකල්ප විතරයි. කවදාකවත් මම නෙවෙයි මගේ නෙවෙයි මොකද පෙරලෙන දේවල්. මේවා සාධාරණීකරන්න හෝ මේවා යෝජනා ඉදිරි කරන්න යෑමෙන් තමයි අපි කාලේ නාස්ති කරන්නේ නැත්නම් ප්‍රමාදයට වැටෙන්නේ. ආනපානේ වරෝධ මුස්මරේ මොන දාලා එයා දුකින දෙපැත්ත කරන හැඩතල කොම් බලාගෙන ඉන්නේ අපන් සංකල්පයක් ඔක්කොම දැකලා පස්සේ දැන් විසද්දෙම යනවා නැතුව වගේ නැංගෙනවා වගේ එනක හැංගෙන එච්චිය ආයේ එනකම් බලාගෙන බලෙන්දල එයා ඉපට අල්ලගන්න කොටු කරලා කොටු කරලා තමයි එයා පෙන්නන්නේ වෙන ස්වරූපයක් මේ තාත්තන් දාගෙන වගේ ඕම් යත්මුණ අපලා වෙලාගෙන ඉන්නේ. හරියට නායෙම අල්ලගන්න. අල්ලගත්තන් පස්සේ පීකරන. පීකරන එනවා සතුරට එනවා. සතුරට නැමිලා එනවා. ඉතින් වාසිය පීකරුකව තමයි සිංහල තුන්වල දෙන්නලා ප්‍රකලන දෙන්නා වගේ එල්ලා දැනකොට අන්තිමටම දකින් නැති තත්ත්වයට බලනකොට අර පුත්‍රලාඥාවේ නැතිනම් පස්සේ දැන් දෙලීමක් නැහැ. දෙලීමක් නැහැ නම් කොහොම සකස් දැනෙනවා. ඒලත් ඒ වුණා විතරම බලන්න ඉන්නකොට කාර කුංචි කුංචි තරන් පොඩු එනවා ඒ නේන ගම දේව ටිකක් දැනලා එහෙම ඉන්න පුළුවන් ඒ පිටු කරලා කියනවනම් කියන්නේ ඉස්ලාම් සරේ සංසිඳුණට සංසිඳුණා කියලා නැති වුණාට නැති වෙලා නෙවෙයි හැංගිලා තියෙන්නේ. ඊට පස්සේ ඒක එහෙම කනගන්නත් ඔය බලන්නකොට ආයෙ තාලවට්ටම් දාගෙන නටාගෙන එනවා. හන්නකොට පස්සේ හොඳට බලන්න ඊට පස්සේ ඒක සංජිරණ පස්සේ ආයෙ චිත්‍ර තැන්නුනේ නැතුණයි. ඒ නැති වෙලත් නැහැ. ආයෙසරක් එනවා මේව චක්‍ර රාශියක් කරකිලා කරකිලා කරකිලා තමයි අන්තිමට මෙයා මේ දැන් නම් මොන જાතිය නැටුවත් මට මාව ප්‍රවත්තන්න බෑ මොකද මම තීන්දුවකටපත් වෙලා නැහැ. නැතුණා කියලා තීන්දුවකටපත් වෙලා නැහැ. වරෙන් කියලා තීන්දුවකුත් නැහැ. අන්නේ මේ යනකොට යනකොට තමයි ආනාපානෙ පෙන්වන්න පුළුවන් 18 සංයම පෙන්නලා 11 ආකාරයෙන් පෙන්නලා 7 8 පෙන්නලා හත්ති වැටෙන කම්ම කාලයේ ලොකු වටිනාකමක් තියෙනවා එකම දේ දහස්වර දැකීම. දැන් හරි දැන් ඉක්මන් කරන්න ඕනේ දැන් දැක්කා කියලා විනිශ්චය කෙරුවොත් ඒකෙන් මෙන්න මොකද අලුතෙන් සැක පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එකම දේ එක සැරයක් වුණාට පස්සේ දෙවෙනි සැරේ වගලා ගන්න එක හරි ලේසි. දෙක වුණාට පස්සේ තුන ලේසි. ඒක සාමාන්‍ය කියනවා මාවකට පළවෙනි දරුවා ඉපදුනාට පස්සේ ඒකට ඒකට කවුරු කවුරුත් උදව් කරලා දෙවෙනි දරුවට තුන්වෙනි දරුවට ඒක එච්චර අරතරම්ම තීරණාත්මක නැහැ. කොයි දෙයක වුණත් දෙතුන් සැරේ වෙනකොට අන්න ඒක වුණාට පස්සේ ඒ වැඩ පිළිවෙල නතර කරන්න නරකයි. ඒක යන්න ඕනේ එයා විහිම්ම සමතයකට යනකම්. සත්ප සංකාර සමතයට යනකම් යන්න ඕනේ. ඒක පරියන්කේදී කරන්න බෑ ඒක. තමයි ළඟම නැගිටින්න වෙනවා. අනිත් දවසේ එතනින් පටන් ගන්න බෑ. අනිත් දවසේ ආයෙ මුලින් පටන් ගන්න පොටින් පටන් ගත්තට මොකද ක්‍රියාවලිය ඉක්මන් වෙනවා එදාට. ඉක්මන් ඉක්මන සංසිඳනවා. අන්න එහෙම එකම දේ දහස්වර කරමින් කරමින් ඉඳලා තමයි මේ යෝගාවචරය මට්ටු කරන්නේ. මේවා හෙම්බත් කරන්නේ මේක. ආණ්ඩු මට්ටු කරගන්නේ. හෙන්ඩත් කරගන්නේ එහෙම කරලා තමයි. එහෙම කරන්න කරන්න කරන්න තමයි තේරෙනවා අනිදාසේ ඔය ඔයිට වැඩි කොයි જાති නටනාවක් ඔබ බිම දාන හැටි මම දන්නවා. ඔබට නටන්න දීමෙන්ම තමයි ඔබ වැටෙන්නේ කියලා. හරි ඉස්සර වගේ මේ පහසි බස් දොඩාගෙන රණ්ඩු කරන්න යන්නේ නැහැ. නටන්නයි. එතකොට ඇත්තටම මේ මට්ටමේ ඉඳද්දී ඒක නැතුවත් කෙලෙසෙන්නේ නැහැ. මොකද අපි ජයග්‍රහණය හැංගීමෙන් බලන්නේ ඒක දිහා. මොන જાතියෙන් නටගෙන ආවත් අපි දන්නකො කොච්චර නටුවත් මගින් නෙවෙයි උඹට ඔකට අනුමැතියක් හෝ යෝජනා ඉදිරි කිරීමක් කරන උඹට ඕන නටන්න නටව නටපන් අර සිද්ධාර්ථ කුමාරයා කී කියන දවසේ නාටිකාංගනාව නටන වෙලාවදී කෙරුවේ වැඩි. හන්දෑවිල්ලලා ආලවට්ටන්න නාන්න පටන් ගත්තා. ටිකක් කළා බලන්ද පිටිපැත්තට දැම්මා. ඊට පස්සේ තමයි දැත් නියම නාටකම දැක්කේ. කුණු කෙල පෙරාගෙන සංගීත භාණ්ඩ වැඩලා මේ කට්ටිය එහෙම දොයි. ඊගාට ඇරලා බලනකොට පේන ඕන්න දැනුයි නාටකම පේන්නේ. උඩින් පැනලා තමයි කී කියත් ඇරලා ගියේ. නැවතික සංස්කෘතිය ඉඳලා බලනකොට මුලයි හලයි මොකක් බලතරයක් තියෙනවා. ඒ කියන්නේ මේරිල්ල තමයි. ඒක වෙන්නේ තල තුනාවීමක්, මේරීමක් සිද්ධ වෙනවා. ඒ විදිහට මේ එන්නේ මායාවක් බව දන්නවා. මේ එන්නේ මිරිඟුවක් බව දන්නවනම් ඒකට බෑ අපිව වහලා ගන්න. ටික වෙලාවක් අපි කනවා. ඒක ස්වභාවිකයි. නමුත් දන්නවා නටන්න දහංගට දාපන් මම නෙවෙයි සැරෙන්නේ කියලා අර මේ සංගාමජී හාමුදුරන්ගේ කතාවේදී බුදුරජාණන්සේ ඒක මම හිතන උදානගාති සඳහන් වෙලා තියෙන්නේ. සංගාමජී කියලා කියන්නේ මේ බැඳලා බැඳපු ගමම්ම තේිනව කරගත්තේ වැරද්දක් කියලා Tamanට ගී ගැටෙන්න බෑ කියලා. කොහොම හරි තද අවශ්‍යතාවයක් තියෙනවා පැවිදි වෙන්නේ. එහෙම කරලා ඉඳලා බබෙක් හම්බ වෙනවා. දැන් සිද්ධාර්ථ කුමාරයා හම්බෙච්ච දවසේම රාහු ජාතම් බන්දරන් ජාතම් කියලා පැනලා ගියා. මෙයාට මේක තද ආවේගයක් එනවා. හැබැයි දරුවා ඉන්නවා. හිතලා හිතලා හිතලා කිරි දරුවා ඉඳද්දිම ගෙදරින් නම්ල යනවා. ගියාට පස්සේ අම්මන්ට කේන්ති යනවා මානවයිති වාස්කම් පිළිබඳ සටන් කරලා උන් දඬු දාගෙන ඉති කරන්න දෙයක් නැහැ මිනිස්සු අපේට නැහැ. ඉතින් බුදුරජාණන්සේ කමඨාන කරන ඈත බලාතකට ගිහිල්ලා රහත් වෙනවා. රහත් වෙලා අඤ්ඤ භාව ප්‍රකාශ කිරීම සඳහා සරුවචනන්සේ දකින්න එනවා සරත් කුලට. ඇයිල බලන සරුවචනන්සේ වැඩක් ඉතින් ගහක් මොලට ගිහිල්ලා ආනන්ද සමාපත්තියට සමාවදිලා ඉන්නවා. අම්මන්ට ඊට සීපත් වෙනවා කල්පනා දැනගන්න ලැබෙනවා අන්න ඇවිල්ලා ඉන්නවා කියලා බබත් අරගෙන යනවා. ගිහිල්ලා වෙලා ඉස්සරහා දාන ඕ මට කොහොම මේ කට කන්න දෙන්න ලක්ස්පරේ කෝ කෝ රෙක්සෝනා කෝ පේවි පෑස්සෝ ගෙනතිවා කියලා බබා දාලා ඉවරලා යනවා. අර ආන්දෝ සංගාමජී ආන්දෝ තාම භාවනාවයි. ඇද්දක අරින්නේ නැහැ. අම්මනි මගට ගිහිල්ලා බලනවා මිය තාත්තා නිසා පුතා දිහා දරුවා දිහා දැන් ඇත්ත බල නැහැ. ඔන්න මගලක් කරගත්ත තව ටිකක් යනවා. තව ටිකක් යනකොට ඉතින් දරුවා දඟලනවා දාලාවෙත් මේ පොළොව උඩනේ. දැන් අම්මට බෑ මේක ඉවසන්න. සංගාමජී ආන්දෝ මොනවක් කරද්ද භාවනා කරනවා. භාවනාවල ඈතට නැද්දකින් විතරක් කියලා ආය දරුවා අරගෙන යනකොට බුදුහාමුදුරුවෝ ඈතින්දලා කියනවා සංගාමදී ළඟට ආවයි කියලා උඹ සතුටු වෙන්නේත් නැහැ. උඹෙන් ගියයි කියලා උඹ කනගාටු වෙන්නේත් නැහැ. උඹ සංගාමයේ දිනුවා. උඹට තමයි සංගාමජී කියන්නේ වටින්නේ කියලා. නිසා අපි ළඟට নানা ප්‍රකාර දේවල් ගෙනත් දාන. සමහරට අපේ උපන සාත් කියලියපන් කියලාත් කියයි. කමන්නේ. මේ කරවන බලන් හිටපුවාම ඒ සංගාමජී හම්බුනෝගෙන අම්මට කැක්කුම වැඩි ඒ නිසා අම්මා දාපුවා තින් අරගෙන යනවා. ඒ උදාන ගාථාවේ තුම ලස්සනට සඳහන් කරලා තියෙනවා මම හිතන්නේ දැන් වුණත් බුදුහාමුදුරුවෝ නඩුවක් දාන්න පුළුවන් ඒ කියන කතාව හැටියට දෙන්නේ සහයෝගේ ඔය කොයි තැනින් අහුවෙලා තිබුණත් ඕනම තැනකින් ගලවන්න පුළුවන් අපි හිතන්නේ දැන් නම් ගැටේ හිර වෙලා තද වෙලා කියන්නේ ඒ නෙමෙයි මෝඩකම හිර වෙලා තද වෙලා තියෙන ගැටේ නෙමෙයි යන්නේ කාට ඕන වෙලාවක යන්න මොකද මේ සංසාරේ ඕක අහුණාට ගිය සංසාරේ ගිය ආත්මෙත් ඔයගෙම අහුවෙලා අතහැරලා ඇවිල්ලා තියෙන්නේ මොකෝ මරණට පස්සේ අපි මේ මිනිසුන්ට වෙච්ච දේ බලන්න දෙයනවනේ. ඊගාට මේක ගැලවිලා ගිහලා තව එක දාලා ගත්තාම తත්‍ර తත්‍ර අභිනන්දනේ ඒක බදා ගන්න. එතකොට කිව්වොත් එහෙම මේ ආත්මේ මේ කට්ටියට මම වග උනේ නැතුව දමල ගහලා ගියයි කියලා නඩු කියන්න ගත්තොත් මොකද කරන්නේ? ඒ නිසා ඒ පුද්ගලයාගේ ඒ සංසාර බය සංගීගේ පහළ වුණාට පස්සේ ආයෙත් ඉසගිනි ගත්තා වගේ තමයි මොනම තාලකින්වත් නැහැ ඔය කවුරු මොන જાති මේ මේ ආ මොන ආඩපාලි කිව්වත් මොනවා කිව්වත් ඇහෙන්නේ නැහැ ගණන් කරන්න බෑ මේව ඉවර කරන්න බෑ සංසාරයෙන් අම්මට විතරම හිතුන්නේ නැති නිසා අම්මට විතරම ළමයා ගැන හිතුන්නේ නැති නිසා ඒ ඉතින් සංගමජී හම්සෙන් අහලා බලන්න දැන් එකක් නැහැ කියන්නේ. ඈ? එහෙම දේවල් තමයි දැන් කතා කරනකොට වාද කරන්නේ. ඒක ඒක කාටරි වාද කරන කෙනාට ඕනේ gedera ඉන්න නම් ඕනේ වාදයක් කරලා gedera ඉන්න එකයි තියෙන්නේ. යන්න ඕනේ මනුස්සයා කාටවත් වාද කරන්න ඕනේ කවුරුත් නෑ ඔප්පු කරන්න දෙයක්වත් නෑ කාටද ඔප්පු කරන්නේ. එයාට පැතුරට නොකිය යන්නේ එකයි කරන්නේ. එතකොට ඈ යෝජනාව ඕනේ කෙනෙක් යෝජනා කරපු දෙ මෙහෙන් ඉතර කිරිලක් නෑ කර බඳිනවා මුත්ත තිබ්බා වගේ කවුරු මොන જાති කෙනාවත් මතක තියාගන්න තමන්ගේ කට හෙල්ලුනොත් වචන කිව්වොත් තමයි අහුවේ. ඒක ළමයා කියන්නේ ඒකයි ඒ අම්මලා බලා ගන්න ඕනේ. ඉතින් අම්මලා දුක් ගන්නේ රජු පුතුන් හදන්නයි පුතුන් රජුම් කරන්නයි කියලා ඒක හොඳයි. අපි අපි බොහොම සතුට වෙන දෙසරයක් සතුට වෙයි කියන මොකද ඒතර සමාජ ප්‍රශ්න ඉච්චිසෙනවා අපේ ප්‍රශ්න ඉච්චිසෙනවා. ඈ? human rights අම්මලා දුන් අයිතිවාසිකම් බදාගෙන ඉඹගෙන ඉඹගෙන කිසాగෝතුමගේ මැරුණත් බදාගෙන ඉඹ ඉඹ ඉඳනවා. ඒකට තියෙන අම්මගේ අම්මගේ අම්ම කෙනෙකුට තියෙනවා පූර්ණ අයිතිවාසිකම්. අපි ඒ සඳහා අපි අපි සඳහා අවසාන ලේබින්ද දක සටන් කරනවා. අම්මලාට ඒ තියෙන අයිතිවාසිකම් බෙදාගෙන කන. දැන් ආනෝය සබ්බේ සංඛාරා කියන වචනේ ගත්තාම මේ වචනේ දැන් සංඛාරා කියනකොට දැන් අපි සිතුවිලිත් එක්ක එන සංස්කරණ වශයෙන් වෙනස්කම නේ අපි පැත්තෙන් බලනකොට මොන භෞතික දේවල් වල දැස්කරන ගොඩට එනවනේ භෞතිකේ භෞතික දේවල් තියෙනවනේ ඒ බඩු බාහිර උපකරණ දැස්කීම ඒකත් සංස්කාර කියන්නේ රූපං රූපත්තාය සංකරෝති අපි සංකරෝති කියනකොට රූප ධර්මත් වේදනා වේදනත්තාය අපි සංකරෝති කියනකොටත් එනවා වේදනා කොටස් සංඥා සංඥත්තාය සංකරෝති අපි සංකරෝති අපි හඳුනගන්න තියෙනවා මම සිංහල බෞද්ධයෙක් මම ප්‍රභාකරන්ට වෛර කළ යුතුයි ඒ වගේනේ අපි හිතන්නේ තියෙන්නේ. මේක මේ බවටපත් වෙන්නේ මගේ තියෙන සංස්කාර නිසා. ඒක මම කියන්නේ දැන් ඒ දැන් කුජලයේ දැන් වස්තුව රැස් කිරීම කියනවනේ. ඒ රූපන් රූපත්තය සංකරවෝ. ඒ සියලුම දේවල් දෙකෙන් ඒ කියන්නේ පංචස්කන්ධයේම පංචස්කන්ධ බවටපත් වෙන සංස්කාර නිසා. අපේ තියෙන නොදැනුවත්කම නිසා බුදුජානනාංශය ආනෝ මේ සවැත්නොර සංස්කාර. සවැත්නොර ජේතවනාරාමේ තියෙන තනකොළ ගස් දර කඩ මිනිසු කඩන් කියට ඔබලා රිදෙනවාද කියලා. සංඥාධිකරණ නැහැ කියලා. ඒ මොකද? මේක අඳුනගන්නේ මේක මගේ කියලා. අපි මෙතෙන් ආව වැඩ ගත්තා අපි කියා. ඒ වගේ මේ දැන් මෙතන අපි මේ ස්ථානයේ අතහරින්ද අතහරින්ද ඇති වෙන මානසික. ඇත්තටම අතහරින්ද දෙයක් නැහැ මේක. අල්ලත් අල්ලන්න දෙයක්වත් නැහැ. අල්ලන්න දෙයක් තියෙනවා කියන මායාවයි මෙතන ප්‍රශ්නේ තියෙන නිසා රූප නෙවෙයි ප්‍රශ්නේ තියෙන රූප සංඥාව. හිතාගෙන ඉන්න එක පටිඝන රූප සංඥාංච යත්නාමංච රූපච්ච අශේෂං උපරුජ්ජති පටිකං රූප නාමංච එච්චතේ චිද්දචේ යට. නාම රූප දෙකේ මේ රූපය නෑ පටිකයක් අපි මේ එක එක විදිහ අපි ගැටුම් තියෙනවා ඒක රූප සංඥාවක් තියෙනවා. ඒ රූප සංඥාව වඩුවර ලී කැල්ල ඇඳගත්ත ඉර වගේ ඒකයි මේ බදාගෙන ඉන්නේ. රූප බදන්න බෑ. රූප බදන්නම බෑ. ඒක රූප ඒවා ඒම අපිට දෙයක් නේ රූප පිළිබඳ සංඥාවත් එක තමයි. අපි වෙන් වෙන් වශයෙන් මේ රූප හඳුනාගන්නේ අපි අපි තියෙන සංඥාවල් වෙනස් නිසා. ඒ රූප නැති කරන්න ඕ රූප ඉක්මවන්න යන්න එපා. රූපය පිළිබඳ සංඥාව. Taman විසින් ඊට වගුරුවන ලද්ද දැක්කන නෝ තමන්ගේ සංකල්පයට තමයි තමන්ගේ සංකල්පයට තමයි පුරුෂයා රාග කරන්නේ. දේට නෙවෙයි. මගේ දරුවා කියන එකටයි රාගය කරන්නේ. දරුවන්ට නෙමෙයි. දරුවන්ට රාග කරනවා කොයි දරුවෝ ගැන කියන්නේ බෑ. මේ මගේ දරුවා. මම දුටු මල. මේ මගේ නිෂ්පාදනය. ඒක අල්ලගත්තට පස්සේ මේ මනුස්සයාට මොනම තාලෙකින්වත් අර ගොළු බෙල්ල මස් කට්ටෙන් ගලවලා ගන්නවා වගේ ඒ සංකල්ප රාගය තමයි මනුස්සයාට ශ්‍රේෂ්ඨම දේ සංකල්පයක්. මේක නිකන් හුදු කල්පනාවක් විතරයි. නැත්තම් හීනයක්. එහෙම නැත්තම් මේ මනෝවිකාරයක් මේ. කියලා දැක්කොත් ඉතින් මේ අම්මලා ඉතින් හොට ටිකක් අකමැති වෙනවා නෑ නෑ දරුවා කියන්නේ ලේමස් මේ කැක්කුම කියනක ඔබ වහන්සලා තේරෙන්නේ අපිට තියෙන මේ බොක්කෙම්මයි ඇවිල්ලා තියෙන කියලා ඔය බොක්කෙන්නේ කෝකෙන් ගත්තත් කෙලස් කියලා කියන්නේ ඔබ දාන කණේකයි තියෙන. ඒකට පූර්ණ අයිතිවාසිකම තියෙනවා. මට ඊට අරින්න මට දකින්න මගේ ඉන්නේ. ඕන කෙනෙක් ඕන හිණියක් දා ගන්න අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. ස්වාමීන් වහන්සේ ඒ අම්මා කෙනෙක් වෙන්න. අපි අපි අපි ඒ ඒ හීනේ දකින්නට අපි කිසිම අපේ තරහක් නැහැ. මට නන්දමාණිගේ සින්දුව තමයි මට කියන්න තියෙන ඉඩාරින්න මට දකින්න මගේ හැම කෙනෙක්ම ආනවයිජ්වාස්කම ඔච්චරයි. හැම කෙනෙක්ම කියනවා මට මගේ හීනේ දකින්න ඉඩාරින්න. මොකෝ? වෙනච කියනවා ඒක ඔබ මානවයිජ්වාස්මත් වෙනවා ඔබට. අනාපිචර බෙදන්න කප. ස්වාමීන් වහන්සේ කායાનුපස්සනාව සත්‍යංසුරු ගන්නවා කියන්නේ. කායાનුපස්සනාව සත්‍යංසුරු ගන්නවා චරිත චරිත සත්තාන පස්සනාව. ඒ ඒක කොහෙන් කියවිච්ච එකද ඔය මොකද්ද ඔය? ඒක නැවත කියවන්න මොකක් හරි යෙදීමේ වැරද්දක් තියෙනවා. කායානුපස්සනා චරිතානුරූප බලනවා කියනකොට නෑ නෑ පොතේ නෑ චරිතානුකූලව බලනවා කියන රාග චරිත, දෝෂ චරිත, මොහ චරිත කියලා. නමුත් ඒකේ එච්චරම බරපතල වැදගත් අදහසක් නෙවෙයි. හොඳ යෙදුමක් නෙවෙයි හැබැයි. ධර්මයේ පෙන්වන හොඳ යෙදුමක් නෙවෙයි. මේ සාමාන්‍ය වෙච්ච කොයින්සිඩන්ස් එකක් වගේ. එහෙම අපි සක්න සඳහා වේලාව ගනිමු. දැස්ස පොඩ්ඩක් තුරවනවා මම හිතන්නේ. අපි නැවත හතරක මෙතන එකතු වෙනවා පැයක සක්නකට.